හොඳයි. ඔක්කොම වගේ භාවනා සම්බන්ධ ප්‍රශ්න දෙකක් හැරුණම ගෞරවනීය ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාවේ යෙදෙන විට পায় එසවීමේදී අනුපිළිවෙලින් විලුඹ එසවෙන බවත් අනතුරුව පතුල ඉදිරි කොටස් එසවෙන බවත් ඊළඟට ඇඟිලි එසවෙන බවත් ප්‍රකට වේ. එයිනිදු මාපට ඇඟිල්ල අන්තිමටම එසවේ. මාපට ඇඟිල්ලට සහ පතුලේ ඉදිරි කොටස ගොරෝසු ස්පර්ශයක් දැනේ. පය තැබීමේදී අනුපිළිවෙලින් විලුඹ පතුල ඇඟිලි බිම පර්ශ වන බව තේරුම් යයි. ගොරෝසු සහ සියුම් ස්පර්ශයන්ද හඳුනාගත හැකිය. සක්මන් භාවනාව තවත් දියුණු වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. එමෙන්ම සක්මන් භාවනා වේදී ප්‍රකටවන කාරණා සතර සතිපට්ඨානයේ සමග සසඳා බලන්නේ කෙසේදයි දැනුවත් වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ අමුතුවෙන් විශේෂ උපදෙසක් දෙන්න දෙයක් නැහැ. ඕක තවදුරටත් ওই විදිහට කරගෙන යන්න. වෙලා තියෙන දේ හොඳයි. ඒ කියන්නේ අපිට ওই විදිහට මේ මුලදී ඔය වගේ කොහෙද මේ කකුලේ ස්පර්ශ වෙන්නේ ඔය වගේ විස්තර බලබලා යනකොට ටික ටික ටික ටික ඔය දැන් ඇත්තටම ඔය හරියට අපි කියනවා ආකාර සටහන් කියලා. කියන්නේ තාම අපි ඉන්නේ මේ නම් දීපු අපි තේරුම් ගත්ත සම්මුති වශයෙන් නම් දීපු කොටස් වල අපිට නිකන් තේරෙන ඔන්න මේ සුළඟිල්ලේ ස්පර්ශ වෙනවා, මැදගිල්ලේ ස්පර්ශ වෙනවා, විලුඹේ ස්පර්ශ වෙනවා. ඔය විදිහට හරමේ ඉතින් අපිට ওই විස්තර ටික එන්න ගන්නවා. හැබැයි ටිකක් තව තව ඔහොම කරගෙන කරගෙන යනකොට අර ඒ නම් ටික අතහැරිලා නිකාං හුදු තදවීමක්, නිකං රළු බවක්, ගොරෝසු බවක්, සිනිඳු බවක්, තෙත ගතියක්, නැත්නම් වියලි ගතියක්, ඔය වගේ අර ධාතුන්ගේ ලක්ෂණ වලට කෙලින්ම බැස ගන්නවා. ඉතින් මේක කෙලින්ම ධාතු කර්මස්ථානයේ මට්ටමින් ගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඔය සතර සතිපට්ඨානේන කායानुපස්සනාවේ මේ පෙන්වන් කරනවා ධාතු මනසිකාරය ඒකේ කියන්නේ ඉම මේව කායන් යථා තිතං යථා පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති කියලා කියනවා. ඒ කියන්නේ මේ මේ කාය මේ කය යම් ආකාරයකට පවතිනවද ඒ ඒ ආකාරයෙන්ම ඒ තියෙන ආකාරයෙන්ම ධාතුන් වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දෙන උපමාව තමයි මේ දෙපැත්තෙම නෑ ඒ යන්නේ අතෙන්ට. දැන් ඒ අපිට මුලින් තියෙන්නේ සත්ව පුද්ගල සංඥාවක්. ඒ කියන්නේ මම ඉන්නවා නැත්නම් මගේ කය ඒ වගේ අර සත්ව පුද්ගල සංඥාවක් තියෙන්නේ. නමුත් අර ක්‍රමානුකූලව මේ ටික ටික ධාතුන්ගේ ලක්ෂණ ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න අන්තිමට එන්නේ ධාතු ගොඩක් විතරයි. මේ ධාතු කියන වචනේම තියෙන්නේ සත්පුද්ගල සංඥාවක් නෑ. නිකන් හේතුප්‍රත්‍යයන් නිසා හටගත්ත කිසිම අපේ පාලනයකින් තොර හුදු රූප ධර්ම ටිකක් විතරයි. ඉතින් දැන් කය පැත්තෙන් ගත්තොත් රූප මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුන් කියලා නිකන් රූප ධර්ම ටිකක් විතරයි. ඉතින් අර ඒ විදිහට ඊටාම ප්‍රාථමික මට්ටමකට මේ ප්‍රාථමික කියන එකෙන් අදහස් කරන්න එපා මේ දුර්වලයි කියලා. ප්‍රාථමික කියන්නේ අපි අර ඒ මත ගොඩනගාගත් ලෝකයක් තමයි අපේ අපේ හිතේ තියෙන්නේ. නමුත් ඒ ගොඩනගාගත්ත සංකල්ප ලෝකය බිඳගෙන සංකල්ප ලෝකය විනිවිදගෙන අන්න අපි නැවතත් ඊටාම සරල ප්‍රාථමික යටම මට්ටමකට දැන් යනවා. ඒ යටම මට්ටමේ තියෙන ඊටාම සරල බවක්. ඒ ඒ සරල බව අත්‍යවශ්‍යයි භවනාව දියුණු වෙන්න. මොකද භවනාව දියුණු වෙන්නේ මේ සංකල්ප විනිවිදගෙන සංකල්ප උඩ නිකං කරන සම්මර්ෂණයක් හරහා සැබෑ විපස්සනාවක් දියුණු වෙන්නේ නැහැ. ඒ වෙනුවට සංකල්ප සමතික්‍රමණය කළා. සංකම සංකල්ප බැහැර කරගෙන විනිවිද ගිහිල්ලා අර යටම තියෙන ඒ තට්ටුවට බැහැ ගන්න ඒ තට්ටුව තමයි ධාතුන්ගේ විවිධ ලක්ෂණ තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් අපි ඇවිදිනකොට ඒ අත්දකින්නේ හැම දෙයක්ම. එහෙම නැත්නම් ඉඳගෙන ඉඳද්දී අත්දකින්න සෑම ධාතු ලක්ෂණයක්ම. නැත්නම් සයනය කරද්දී නැත්නම් හිටගෙන ඉඳද්දී කොයි අවස්ථාවේද මොන ඉරියව්වේද බුදුරජාන් වහන්සේ කියන්නේ මේ තියෙන ආකාරයෙන් Tamanට දැනෙන ආකාරයෙන් ධාතුන් වශයෙන් දැක ගන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් තමයි සක්මනේදිත් වෙන්නේ. ඒක එතකොට ඍජුවම මේ මට්ටමේදී ධාතු මනසිකාරයට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ඒකත් ඉතින් පස්සේ පස්සේ යනකොට අර ඒවා වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. එතකොට ඉතින් ධාතු මනසිකාරයේ ඊළඟ ඊළඟ අංකවලට යන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්දිත් බුදුරජාන් වහන්සේ කායानुපස්සනා මට්ටමේදීත් කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔය විදිහට ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් ඔය ඔක්කොම ඒ පෙළ ගැහිලා එනවා ගාන්ට මේක නැවත නැවත කරගෙන යනකොට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මා ආනාපාන සති භාවනාව වඩා භාවනා කරන විට තුනටියේ විශාල වේදනාවක් ඇතිවිය. එවිට එතනට සතිය පිහිටවා ගත් විට එම වේදනාව නැති වී වෙනත් තැනකින් වේදනාව මතුවුනි. එතනටද සතිය පිහිටුවා ගත් විට එම වේදනාව නැති වී මට මහත් සුවයක් දැනිනි. ඉන්පසු මම සතිය පිහිටවාගෙන ලොකු ස්වාමින් වහන්සේගේ දේශනාවල සඳහන් පරිදි එය සිහියටගෙන මුහුණට මුහුණ සතිය පිහිටුවාගෙන සිටින විට මට මහත් ප්‍රීතියක් දැනිනි. ඒ වගේම කය ඇතුලෙන් සෙලවෙන ගතියක් වගේ දැනි මහා සුවයක් දැනුනි. මා එසේ දිගටම බලා සිටින විට තව තවත් බොහෝ දේවල් ඇතිවිය. ස්වාමින් වහන්ස මීට පෙරත් කීප වතාවක් මා මෙසේ දැක තිබුණි. මා gederදී භාවනා වඩන නිසා ඉදිරියට භාවනා වඩාගන්නේ කෙසේද කියා පහදා දෙනමෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි. කියන්නේ ඕවා නැවත නැවත ඉතින් අත්දකින්න අවශ්‍යයි. ඉතින් දැන් ඔය එනකොට එකපාරක් විතරක් නෙමෙයි නැවතත් ඒකම අත්දකින්න ඕන. නැවතත් ඒ කියන්නේ Tamanට දැන් මේකේ විස්තර කරන්නේ මොනවද පොඩ්ඩක් මට ආයි මුල කෑල්ල පොඩ්ඩක් කියන්න මේ අත්දැකලා තියෙන දේවල්. මා ආනාපාන සාතිනි භාවනාව භාවනා කරන විට තුනටියේ විශාල වේදනාවක් ඇති විය. ඊට පස්සේ අර සතුටක් එනවා කියලා කියන්නේ. ඉන්පසු මම සතිය පිහිටුවාගෙන ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනවල සඳහන් පරිදි එය සිහියටගෙන මුහුණට මුහුණ සතිය පිහිටුවාගෙන සිටින විට මට මහත් ප්‍රීතියක් දැනිනි. ඒ වගේම කය ඇතුලෙන් සෙලවෙන ගතියක්ද වගේ දැනි මහා සුවයක් දැනුනි. හොඳයි. හොඳයි. ඒ කියන්නේ දැන් අපි මෙතෙන්දී වේදනානුපස්සනා පැත්තෙන් ගත්තොත් දැන් අපි වේදනාවක් දිහා බලනවා ඒකෙන් ඉගෙන ගන්න. දැන් ඉස්සර නම් අපි වේදනාවක් ආවහම ඒක දුරු කරගන්න මේකෙන් මේ කරදරයක් කරගෙන අපි ඒකෙන් පසුතැවෙනවා. නමුත් දැන් වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් වේදනාවක් මතුවෙනවා. අපි එතෙන්ට හොඳට අපේ සතිමත් භාවය යොමු කරනවා. ඔන්න මුහුණට මුහුණලා ඒ වේදනාවත් එක්ක හිත මේ එක්තැන් වෙනවා. ඉතින් එතන තියෙන වෙනස් වීම ස්වභාවය ඇතිව නැතිව යන ස්වභාවය අපේ නෙමෙයි වගේ අත්දක ගන්නවා. එතෙන්දී වේදනාවට වේදනාව කොයිතරම් ඒ කියන්නේ ටිකක් ටිකක් දුරට හරි උත්සන්න වුණාට ඒකෙන් කිසි තරහක් එන්නේ නැතුව මේකට මසුත් මේ දොම්නසක් එන්නේ නැතුව ඉතින් ඒක බලා ගන්න අවශ්‍ය මේ හැකියාව තියෙනවා. ඉතින් අර එක පාටම උතෙන්ට යන්න බෑ ටිකක් සතිය දියුණු වුණාම තමයි ඔය බොහොම උපේක්ෂාවෙන් දැක ගන්න පුළුවන්. ඒකයි ඔය ඇතම් සූත්‍රවල බුදුරජාන් වහන්සේ කියනවා මේ සුඛං වේදනං වේදියමානෝ විසංයුත්තෝ තං වේදේති කියලා මේ මේ මේ වේදනාවෙන් නිකන් අයින් වෙලා බලන්නේ. දැන් මේ වේදනාව මගේ වේදනාවක් කරගන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ වේදනාවක් ආපු ගාම මේක මගේ වේදනාව. ඉතින් ඇයි මට විතරක් මේක වෙන්නේ? ඇයි අර මනුස්සයා නම් හොඳට ඉන්නවා මට තමයි ඔක්කොම. කියලා අර අපි මේ හැම එකක් ගානෙම අපි කෙලස් වර්ධනය කරගන්නවා. දැන් වෙන්නේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව මධ්‍යස්තව තේරුම් ගන්නවා. මධ්‍යස්තව දැක ගන්නවා. මේකමත් මේකත් මේ මේ මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. විවිධාකාර හේතුන් නිසා විශේෂයෙන් විවිධ ස්පර්ශයන්ට අනුරූපව ඔන්න වේදනාවක් හටගත්තා. ඒ වේදනාව ඉතින් ඒ ස්පර්ශයක් තියෙන තාක් ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ ඉතින් එයා නැති වෙලා යනවා. ඉතින් ඒ විදිහට මේ වේදනාවෙන් වේදනාව තුලින් අන්න අපිට ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. හොඳයි. ගරු ස්වාමින් වහන්ස මා ආනාපාන භාවනාවට වාඩි වී ආස්වාස ප්‍රස්වාස කීපයකින් පසු කළු පැහැති පසුබිමක ආලෝක රටා සහ යම් ආලෝක මතුවීමට පටන් ගනී. මෙම ආලෝක ඇති වී නැතිවීමෙන් පසු නැවත පෙරකී කළු පසුබිමෙහි සිත නවතී. නැවත සිතුවිලිද ගලා ඇවිත් ඒවා නැති වී යයි. මේ කළු පැහැති පසුබිමේ සිත රඳවාගෙන ඕනෑම දෙයක් ඇති වී නැති වී යන අයුරු දැකගත හැකිය. මෙය නිවැරදිද? සක්මන් භාවනාවේදී මුලින් එක එක් පියවරක කොටස් තුනක් දැකිය හැකි වූ අතර පසුව එය කොටස් පහක් දක්වා දැකිය හැකි විය. සක්මන් කරන විට සිත පිට නොයන නිසා මම සක්මනේහිද සිතවිලි බැලීමට පටන් ගත්තද පර්යංකේයි මෙන් බේස් එකක් නොදනී. කාරුණිකව කරන අයුරු පහදා දෙන්න. මම අන්‍ය ආගමිකයෙක් නිසා මාහට විදර්ශනා සමාධිය යනු කුමක්දයි පහදා දෙන්න. විදර්ශනා සමාධියට පැමිණි විට එය දැනී ගැනීමට හැකි භාවනා අධ්‍යක්ීම් පහදා දෙන්න. පෙරුවන් සරණයි. ඉස්සරහට එන්න කැමතිද දන්නේ නැහැ. මේ ඔව්. හොඳයි මට පොඩ්ඩක් මහත්තයා කියන්න අර කළු පසුබිමක් වෙනවා කියන එක ඒ කියන්නේ හැම ඉඳගෙන කරන භාවනාවකදීම මහත්තයා අත්දකින්නවද? ඔව්. අත්දකින්නද? කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? මාස 5ක් විතර. මාස 5ක් විතර. එතකොට ඒ කියන්නේ කොහොම ඒ පසුබිම එන්න කලින් මොකද කරන්නේ? වාඩි වෙලා කයට හිත දාලා ඉන්නවා ඊට පස්සේ ආනාපානෙ නිකම්ම එනවා. හොඳයි. ආපුවාම ඒකේ ආස්වාස පාස්වාස 45ක් යද්දිම නිකම්ම කළු පැහැති පසුබිමයි ඒකේ ඔය එනවා ඉස්සලා මේක එනවා. හොඳයි. ඊට පස්සේ ඒකේ තමයි ආලෝක රටාවල් ආලෝක ටික ඒක උඩින් තමයි පේන්න ගන්න. හොඳයි. එහෙමනම් දැම්ම ඒක දිහා බලන්න එපා. ඒක කියන්නේ සමත පැත්තක් සමත භාවනාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඔය ආනාපාන සතිය අරමුණු කරගෙන යනකොට ආනාපාන සතියේ තියෙන සමාධියක්. ඒ කියන්නේ එකඟ හිතේ එකඟ බවක් නිසා ඒ හරහා මතුවෙනවා මේ සමාධි ආලෝකයක්. නැත්නම් සමාධි නිමිත්තක් කියලා කියනවා. ඉතින් ඒකේ මුල්ම අවස්ථාවක් තමයි ඉත අත්දැකලා තියෙන්නේ. හැබැයි ඕකට අපි ඒක දිහා මේ අවස්ථාවේදී බලන්න ගියොත් ඒක තව වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා දැම්ම ඒ දිහා බලන්න එපා. ඒ දිහා දැම්ම බලන්න නැතුව තවදුරටත් ඒක මතු වුණත් ඒක දැනට මගහැරලා මගහැරලා කියන්නේ මුකුත් අයින් කරන්න මුකුත් ව්‍යායාමයක් කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම තාම ආනාපාන සතිය ඔස්සේම යන්න. කියන්නේ තාම හුස්ම රැල්ල ප්‍රකටයිනේ තාම තේරෙනවනේ. ඒ ඒ හුස්ම රැල්ල ඔස්සේම යන්න. අවධානය ආරක පසුබිම් කරගෙන එන දේවල් බලන්න යන්න එපා දැනට. දැනට මේ ආස්වාස ප්‍රසආසය ඔස්සේම යන්න දැන් අරක තියෙනවා ඕන්නම් නිකන් ලාවට තියෙනවා. තමන් ආස්වාස ප්‍රසආසයත් ඔස්සේම යනවා. ඕන්නම් ආස්වාසයේ කොහොමද මුලින්ම පටන් ගන්න ඊටාම සියුම්ම ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඒක නැති මේ ඒ කියන්නේ ඒක මේ මැද කොහොමද ඊළඟට අගත් කොහොමද ඊළඟට ආයි ප්‍රසආසය පටන් ගන්න කොහොමද මැද කොහොමද අග කොහොමද ඔය විදිහට අර ආස්වාස ප්‍රස්වාසයේ හොඳට নিমগ্ন වෙලා හොඳට ඇතුළට බැහැගෙන කරන්න. එතකොට අර පසුබිම තම වර්ධනය වෙන්න පුළුවන්. අපි ඒක දැන් මහත්යව කරලා ඉවරලා මට ආයි කියන්න. එතකොට බලමු අපි මේකේ යම් වර්ධනයක් තියෙනවද කියලා. මොකද ඔය කියන්නේ ඔය පැත්තෙන් ඉස්සරහට යන්න නම් මේක තව ටිකක් වර්ධනය වෙන්න ඕනේ. තව ටිකක් නේ ප්‍රභාස්වර වෙලා එළිය වැටලා එන්න ඕනේ. දැම්ම ඒ දිහා බැලුවොත් ඒක වලකිනවා. එහෙනම් දැම්ම බලන්න යන්න එපා. සක්මනේදී මොකද්ද මේ කිව්වේ? මම අර ස්වාමීන් වහන්සේ කලින් සිටිවිලි බලන නිසා ඔව්. සක්මනේදීත් මම සක්මන දැන් සක්මන කරන්න ගත්තයින් පස්සේ දැන් සයන කලින් දැන් කරනවා. ඔව්. සිත පිට යන්නේ මුකුත් නැහැ සක්මනේම තියෙනවා. හොඳයි. පියවරවල ඔක්කොම පැහැදිලි. හොඳයි. ඉතින් මම ඒක නිසා සිටිවිලි වලට ගියා බලන්න සිටිවිලි බලන්න කියලා ගියා පරියන්කේ වගේ. හරි. එතකොට දැන් දැන් පරියන්කේදී මම අර කළු පැහැති මේක බේස් එක කරගෙන තමයි සිතිවිලි බැලුවේ. එනවා යනවා පෙවුනේ. දැන් පරිජංකේ එහෙම දෙයක් නැති නිසා මට තේරෙන්නේ නැහැ මේ කොහොමද සිතිවිලි බලන්නේ කියලා. හොඳයි. දැන් එතකොට සිතු අපිටම සිතිවිලි බලන්න ගියාම මේ ඒවට අහු වෙන ගතියක් නැද්ද? නෑ ස්වාමීනි. අහු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒව නිකන් ඔහේ යන දිහා Tamanට පැත්තකින් ඉඳන් බලන් ඉන්න ශක්තිය තියෙනවා. ෆිල්ම් එකක් බලනවා වගේ සම්පූර්ණ විස්තරයෙන් පේනවා. ඔව්. හොඳයි. දැන් මහන්තයා වෙන අනිත් කටයුතු කරන අතරෙත් ඔය වගේ නිකන් පොඩ්ඩක් හිතගෙන අවධානයෙන් ඉන්නවද? එහෙම ස්වභාවයක් තියෙනවා. හොඳයි. ඒ අවස්ථාවේදීත් හිතට එන සිතුවිලි නිකන් Tamanව මුලා කරන්න හදන හැටි අහර මෙහෙ එහෙම තේරෙනවා. හැමදේම අහු වෙනවා ස්වාමීනි. අහු වෙනවා. හොඳයි. එහෙමනම් සක්මනේදී සක්මනේ නිකන් හිත දිහා බලද්දී එහෙම ලොකු බේස් එකක් නැතත් අපි තන්න හැබැයි තාම ඉක්මන් වැඩි කියලා මට නියන් හිතෙනවා ඒත් හිත දිහා දැන් සක්මනේ මුලින් කියන්නේ තේරෙන දෙයක් එක්කද සක්මනේ මුලින්ම සාවිනවස මම අර ස්ටෙප් තියෙන එක මුලින්ම ඉස්සර මම මෙයා තිත්ත ගල්ලේ හමුදුරන්ගේ එහෙ නැවතිලා හිටියා මාස පහම ඔව් එහෙ නැවතිලා ඉති තමයි මේ පුරුදුනේ ඔව් මුලින්ම තියද්දී සාවිනවස මේ තේරුණා මේ ටික මේ මේ ඒ කියන්නේ පොළවේ තියෙන සීතල උණුසුම මේ රළු ගතිය ඔක්කොම තේරුණා. හොඳයි. ඊට පස්සේ තමයි මේ මම මෙහි එන්න මාසෙකට කලින් මේ වෙබ්සයිට් එක බලපුවාම මේකේ තිබුණා මේ පීවරේ කොටස් බලන්න හැටි. හහ. ඊට පස්සේ ඒක බලලා තමයි මම පුරුදුනේ මේ කොටස් ටික මේවා කරන්න. එතකොට තමයි මට දැන් කකුල ගන්න එකයි ආයේ තියද්දි වදින තුනයි ඒක තමයි කොටස් පහක් කියලා. අකුල් ගන්න එක එහෙම තමයි ඊට පස්සේ ඒක බලන්න පටන් ගත්තේ. හොඳයි. ඒ කොටස් වලට වඩා දැන් පුළුවන් නම් නිකන් අර දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් නම් ඔය දැනන දේ ඒක සෝනස් මට කලින් ඉඳන්ම දැනුණා. ඒක නවත්තා තමයි මේක පටන් ගත්තේ ආයේ. ආහා. දැන් එහෙම්මම අවශ්‍ය නැහැ. මේ දැනෙන දේත් එක්ක හොඳට දැන් තද ගතියක් දැනෙනකොට ඒ තද ගතිය එක ඉන්නවා. දැන් දැන් පොඩ්ඩක් නිකන් තදගතිය කොහොමද පටන් ගන්න? ඒ කියන්නේ කොහෙද දැනෙන්නේ? ඒ තදගතිය දැන් කොහොමද වෙනස් වෙන්නේ? තදගතිය කොහොමද අවසන් වෙලා යන්නේ? ඔන්න දැන් තව තැනක තදගතියක් දැනෙනවා. එතන කොහොමද දැනෙන්න පටන් ගන්නෙ? එතන කොහොමද වෙනස් වෙන්නේ? එතන කොහොමද දැනීම අවසන් වෙන්නේ? ඔන්න ආයෙලන් තව තැනක දැනීමක් පටන් ගන්නවා. එතන කොහොමද දැනෙන්නේ? එතන කොහොමද වෙනස් වෙන්නේ? එතන කොහොමද අවසන් වෙන්නේ? අන්න එහෙම කියලා දැන් තදගතිය විතරක් සැලකුවත් අන්න ඒකේ බලන්න පුළුවන්. තේරෙනවද කියන්නේ? දැන් ආයෙ අර දැන් අපි කොටස් වශයෙන් බලනවා කියලා යද්දී නිකන් මහත්තයා මොන විදිහට කොටස් පහ ගත්තේ? කකුල ඉස්සෙන එකයි. ඔව්. ඊට පස්සේ මූව් කරන එකයි ඊට පස්සේ ආයේ තියද්දි කෑලි දුනකට වදිනවා කැඩුවා. එතකොට එහෙම ඒ කොටස් වලදී මොනවාද බැලුවේ? අවධානය යොමු වුණේ මොන මොන මොනවටද? බීම වදිද්දි දැනෙන සංවේදනා තමයි බැලුවේ. ලොකු ඒ කියන්නේ ලොකුවට බලන ටයිම් මදි ඒ කියන්නේ ස්ලෝ යද්දි තමයි ඒක තේරෙන්නේ. තේරෙන්නේ. සාමාන්‍යයෙන් හයියෙන් යද්දි තේරෙන්නේ නැහැ අර කොටස් ටික විතරයි. හොඳයි. එතකොට ඉස්සරහට ගෙනියන කොටත් ඒ දැනෙන දේවල් කියන්නේ ගෙනි ගෙනි යද්දි දැනෙන දේවල් බැලුවා. ඔව්. ආ ඒක නම් වරදක් නැහැ. ඒ කියන්නේ මේ කොටස් පහකට කැඩුවට කරලා තියෙන්නේ අරවා අරවා තේරුම් ගන්න එක. අරවා ගැන දැනුවත් වීම. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ගැටලුවක් නැහැ. ඊට පස්සේ එතකොට සිතවිලි බලන එක කරන්න එපා. සිතවිලි සිතවිලි බලන එකට එන්න පුළුවන්. එතකොට ඉතින් මෙතන අවධානය, ඒ කියන්නේ සිතවිලි බලන්න එනවා නම් හිත හොඳට මේක හරහා ඉස්සලා එකඟ කරලා ඉන්න. මේ මේ හරහා ටිකක් යෙදිලා හිත හිත හොඳට නිශ්ශබ්ද කරලා ඉන්න ඉස්සලා. තේරෙනව නේද? ඒ කියන්නේ හිත හුඟා දොඩමළු වෙලා ඉන්නකොට බලන්න බැහැනේ. දොඩමලු වෙච්ච මනසකින් නැවත හිතේ දොඩමලු භාවයක් බලන්න බෑ. ඒ නිසා අපි ඉස්සෙල්ලා හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කළා, සංසිඳවලා මෙන්න මේ කයෙන් ඒක ඒක කරගන්නවා. කයේ තියෙන සංවේදනාවන් නිරීක්ෂණය කිරීම හරහා හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරගන්නවා. කරගෙන ඉවරලා ඒ නිශ්ශබ්ද භාවය මත ඉඳගෙන ඔන්න මේක බලන්න පුළුවන්. දැන් තියෙන නිශ්ශබ්ද මනසක්. දැන් පැයක් විතර සක්මන් කරලා ස්වාමීන් වහන්සේ හිත පිට යන්නේ නැහැ. හොඳයි. ඒකේ වරදක් නැහැ. ඒක හොඳයි. දැන් එතකොට දැන් අපිටම හිත පිට යන්නේ නැහැ කියන්නේ හිත දැන් අර අරමුණේ නින්නේ. දැන් ඕක තව තව වෙලා තමයි දැන් මහත්යට හරි තැනක් ඔතන හම්බ වෙන්නේ. තාම ඒ තැනට යන්න තරම් ශක්තියමදි. ඒ හින්දා සිතුවිලි වල බලන්න පුළුවන් හොඳටම තැනක් තියෙනවා. නමුත් ඒකට තාම ඉක්මන් වැඩි. දැන් ඒක ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ එහෙම පෙන්නන්නේ කියන්නේ මේක පොඩ්ඩක් තියෙනවා නිකන් ක්‍රමානුකූලව යන ගතියක්. එහෙනම් මේ පොඩ්ඩක් අරකේ තව යෙදෙන්න. දැන්ම කියන්නේ දැන් පාරේ ඇවිල්ලා තිනවා ලස්සනට හිතුවිලි බලන්න යනවා වෙනුවට ඕන්නම් අර ටික දැන් හොඳට දැනුවත් වෙද්දි හිත ඒකෙම තියෙනවනේ. ඒකෙම තව යන්න. ඒකෙම තව යන්න. ඒකම තව යෑම හරහා තමයි අවශ්‍ය තැන හැදෙන්නේ. තාම අවශ්‍ය තැන හැදිලා නැහැ. මොකද අවශ්‍ය තැන හොඳට හැදෙන්නේ නැතුව බේසයක් හම්බෙන්නේ නැහැ. මේ ඒ හින්දා පොඩ්ඩක් කලබල නොවි යන්න. කියන්නේ ගිහිල්ලා තියෙන හොඳටම හොඳයි. හැබැයි අතෙන්ට යන්න ඉක්මන් වෙන්න එපා. හිත බලන්න ඉක්මන් වෙන්න එපා. ටික ටික මේකේ යනකොට යනකොට යනකොට යනකොට ඉබේම ඒ තන හැදෙනවා. ඉතින් තව පොඩ්ඩක් හිමින් යන්න. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම අවුරුද්දක පමණ සිට ආනාපාන සති භාවනාව කිරීමට පුරුදු වෙමි. පැය භාගයක් වඩාකට වඩා වැඩි වේලාවක් නොකෙලෙමි. පසුව භාවනාවට සූදානම් භාවනාවට සූදානම් වූ පසු බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව විනාඩි 10ක් පමණ සිදු කර ආනාපාන සති භාවනාව පටන් ගනිමි. දැන් ටික වේලාවක් සිටින විට හුස්ම රැල්ල ඊතා සියුම්ව දැනි සමාධිය සමාධියද විනාඩි 5ක් පමණ කාලයක් තුලදී සිදුවේ. මෙහිදී සමාධියත් හුස්ම රැල්ලත් බලා සිටීම ටිකක් අපහසුය. අමතර සිතුවිලි ගලායම අරමුණක් අරමුණක් කියා අයින් කළද නැවතත් වෙන අරමුණක් පැමිණීම භාවනාවට බාධාවකි. ශරීරය තුල දැනෙන සියුම් වේදනාද සිත යොදවා බැහැර කර ගැනීම සිදු කරයි. අරමුණු ගලා ඒම අඩු කර ගැනීමට ඔබ වහන්සේගේ දෙපා නැමද පිළිතුරක් බලාපොරොත්තු වෙමි. දැන් මම නම් ඉතින් එහෙම එන්නේ නැහැ. <laughs> මේ ඒක ටිකක් ඉතින් තව යන්නයි තියෙන්නේ මූල කර්මස්ථානේ. ඒ කියන්නේ වෙන ක්‍රමයක් නැහැ. මූල කර්මස්ථානය තුල හොඳට හිත එකඟ වුණාට පස්සේ තමයි අරමුණු එන ගතිය ටික ටික ටික ටික අඩු වෙන්නේ. නිසා එකම පිහිට තියෙන්නේ මූල කර්මස්ථානේ. වෙන මේ ෂෝට්කට් නැහැ. ඒ නිසා පොඩ්ඩක් දැන් මොකේ මූල කර්මස්ථානේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ආනාපාන සතියද? ආනාපාන සතිය. ඔව්. ඊට කලින් මේ බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාය කරනවා කියලා තියෙනවා. ඔව්. එහෙනම් එකමක් නැහැ. ඒ ඒවැ පොඩ්ඩක් ඒවැ වැඩි වෙලාවක් ඉන්න නැතුව ආනාපාන සතියට ඇවිදලා ඒ ආනාපාන සතියේ වැඩි වෙලාවක් ඉන්න. මොකද ආනාපාන සතිය කියන එකේදී මනස පුළුවන් තරම් නිශ්ශබ්ද කරනවා. මනස විතර්ක සංසිඳවනවා. අර වැය තියෙන්නේ පොඩ්ඩක් විතර්ක කිරීමක්. ඒ නිසා මේක හොඳට පැතිරෙනකොට මේක හොඳට වැඩෙනකොට අර වැය යොදන කාලය අඩු කරාට වරදක් නැහැ. ඒ හින්දා ආනාපාන සතියේ වැඩි වෙලාවක් ඉන්න. ආනාපානයේ හොඳට ඉන්න ඉන්න ඉන්න ඉන්න විතර්ක සෑහෙන්න සංසිඳෙනවා. ආස්වාසය බලන්න මුල කොහොමද පටන් ගන්නෙ වෙනස් වෙන්නේ මේ මැද කොහොමද එන්නේ අග කොහොමද එන්නේ ආයි දෙක අතර නිකන් තේරෙනවද යමක් ඊළඟට ප්‍රස්වාසයේ මුල කොහොමද එන්නේ මැද කොහොමද එන්නේ අග කොහොමද එන්නේ කියලා අර පුළුවන් තරම් මේකේ වැඩි කාලයක් හිත නිමග්න කරන්න දැන් අපේ හිත පිට ගියා නම් එහෙම අනිවාර්යෙන් මේකේ මේ කොටසක් අපිට මගහැරෙනවා ඒක Taman නිකන් හිතට මේ තේරුම් කරලා දෙන්න. එතකොට Tamanට පුළුවන් අනිවාර්යෙන්ම මේ අර හිතට කියන්න දැන් මේ පිට ගිහිල්ලා වැඩක් හරියන්නේ නැහැ. මෙතන ලොකු වැඩක් තියෙනවා කරන්න කියලා අර පොඩ්ඩක් හිතට ඒත්තු ගන්නන්න පුළුවන්. ඒ හරහා හොඳට මේ කාර්යයට හිත බහිනවා. ඒ හරහා විතරයි සිතුවිලි අඩු කරන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. පළමුවෙන් සක්මන තුල නිදහසේ කීප ගමන් කිරීමෙන් අනතුරුව දෙවන වර වම දකුණ වශයෙන් ගමන් කළෙමි. එහිදී සක්මනේ සියලු තතු අත්විඳෙමි. ඉන්පසු ඔසවනවා, තබනවා යනුවෙන් ගමන් කළ විට සක්මන් සක්මන ඇද වැටෙන අවස්ථාව වන විට මම පර්යංකයට ගියෙමි. පර්යංක භාවනාව. මෙහිදී ආසනයේ පట్టල වූ විට ආනාපානය බැලීමට අවශ්‍ය නැත. සිත ක්‍රමෙන් ඒකාග්‍ර භාවයට පත්වේ. මෙහිදී දැනෙන සිතුවිලි දෙස බලමින් වේදනා නිරීක්ෂණය කරමින් සිටින විට සිත බොහෝ විට නිදැල්ලේ හැසිරෙන ආකාරය දකි. සමහර අවස්ථාවල ගසකින් gediyak වැටෙන අයුරින් මෙන් ශරීරයේ ඉදිරියට කඩා වැටේ. සමහර අවස්ථාවල කන පිට පෙරලෙන්නාක් මෙන් දැනේ. ඒ අයුරින් කීප වාරයක් සිදුවේ. එහෙත් දැන් දැන් පර්යංක භාවනාවේදී එක් භාවනා වාරයකදී 3-4 වාරයක්ම ගස්සලා ගන්නාක් මෙන් දැනේ. එහෙත් ඉරියව් ඉරියව් මාරු කිරීමට අවශ්‍යතාවයක් නැත. පර්යංකයේ වැඩි වේලාවක් සිටීමට පුළුවන්. ගොඩක් වෙලාවට නිදහසේ බලා සිටිමි. ගරු ස්වාමින් වහන්ස මෙය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා උපදෙසක් පතමි. උපන් කුසල් වර්ධනය කිරීමටත් නූපන් කුසලයන් වර්ධනය කිරීමටත් මට අවශ්‍යය. එයට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් අපි ඉස්සෙල්ලා මේ මේ ප්‍රධාන කුසලය ගැන කතා කරමුකෝ නේද? ඒ එතකොට මේක ඉතින් අධි කුසලයක්. ඒක අර සාමාන්‍ය කුසල වලට වඩා ප්‍රබලයි. දැන් මේ කරන භාවනා කටයුත්ත සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ අධි කුසලයක් කියලා. මොකද සාමාන්‍යයෙන් ඉතින් මලප්පත් මේ පහනක් පූජා කරන වගේ දේවල් සාමාන්‍ය කුසල. ඊට වඩා එහා ගිය මට්ටමක් තමයි මේ අධි කුසලයක් කියලා කියන්නේ. ඉතින් දැන් කෙසේ නමුත් මේකෙදි අර අර වගේ මේ සිද්ධ වෙනවා නම් නිකන් දන්නේම දැන් අපි අරමුණට අරමුණක් කියන්නේ දැන් සිතුවිලි මට්ටමක්ද එන්නේ මේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද සිතුවිලිද එන්නේ කියලා. සිතුවිලි එද්දි බලාගෙන ඉන්නකොටද ඩක් ගාලා වැටෙන්නේ. <coughs> දෙතරවන් සල්ලක් ස්වාමීන් වහන්සේ දැන් සිතුවිලි බලා ඉන්නකොට මේ දැන් අර සිතුවිලි නැති අවස්ථාවේ නිදෙල්ලේ ඉන්න අවස්ථාවෙන් සිත දිහා බලාගෙන ඒ අවස්ථාවට එකපාරට නිකන් කණු පිට හරවනවා වගේ මේ අස්තිත් එක්ක ඇඹරිලා රිදුමකුත් එක්කලා ඔහොම කඩාවැටෙනවා මේ දැන් එතකොට එතකොට දැන් සිතුවිලි මොකක් ඇත්තෙත් නැහැ වෙන අරමුණක් ඇත්තෙත් නැහැ ඔහේ නිකන් බලන් ඉන්න. එහෙම කිව්වත් හරිද? ඔව්. ඔය දැන් එහෙම එතකොට මේ ඉස්සරහද බලන් ඉන්නේ. ඒතර මම හොරෙන් ආනාපාන දිහා ආනාපාන සතිය දිහත් බලනවා හුස්ම රැල්ල වැටෙන දිහාව. ඒක ඒව බලන්න යන්න එපා. ඒව මොකක්වත් බලන්න යන්න එපා. බලන්න නිකන් අරමුණකින් තොරව නිකන් ඉස්සරහා බලන් ඉන්න. එහෙ. ඔව්. අරමුණකින් තොරව ඉස්සරහා බලන් ඉන්න. ඕක එහෙම ඉන්නවට ඩක් ගාලා වටනට ප්‍රශ්නයක් නැහැ. ඕක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔහොම යන්න දෙන්න. ඕක කාලයක් කොහොම වෙලා මගහැරලා යාවි. ඊළාට ඒ ඒක යද්දී නිකන් තමන්ව මෙහෙවීමක් කරනවා නම් නිකන් ඔහේ ඔහේ බලනවා, එහෙ බලනවා, මෙහෙ බලනවා. ඒක වෙන්න දෙන්න. ඒක මේ කියන්නේ කරදරයක් කරගන්න එපා. මේ අනිත් අය මන් දිහා බලාවිය මේ ඒගොල්ලෝ මේ මොකක්ද මොකක් හරි හිතාවිය මං ගැන කියලා ඒව මොකක් හරි හිතන්න එපා. නිකන් අත්හැරලා දාලා ඔය ඕන දෙයක් වෙන්න කියලා يعني නිකන් කය කය අතහැරලා මේ මේකත් එක්ක යන්න. ඒක කිසිම මේ ඕක බය වෙන්න දෙයක් නෙමෙයි. ඕකත් එක්ක යන්න දෙන්න අනිත් අය ගැන හිතන්න එපා වෙලාවට. ඔව්. මේ යන විදිහ හොඳයි. හොඳයි. සක්මනත් කරනවද? සක්මනේදී මොකද වෙන්නේ? සක්මන සයනාස කරනකොට දැන් ඔසවමි ගෙන යමි තබමි කියන එකට ගොඩක් මේ ප්‍රතිඵලදායක වැඩි. ඒ කියන්නේ ඒක දැන් ප්‍රායෝගිකයට ගියපුවාම ඒකේ ප්‍රයෝජනභාවය ගොඩක් වැඩි. අර ගොඩක් වෙලාවක් මේ පරයන්කේ ඉන්න පුළුවන් ගතිය තියෙනවා. දැන් ඉස්සර මගේ කකුලේ වේදනාවක් ආවා. ඉතින් ඒ දැන් ඒ වේදනාව නැතුව ගියා. එසේම සක්මන කරනකොට. හොඳයි. එතකොට ඒ කියන්නේ වේදනාවක් නැතුව ගියා. දැන් ඔසවනවා ගෙනිනවා තබනවා කියලා තමන් හිතින් කියනවද? කියන්නේ නැහැ. කියන්නේ නැහැ. නිකන් ඒ දිහා බලන් ඉන්නවා. බලන් ඉන්නවා. එතකොට ඒ ඔසවද්දි දැනෙන දේවල් වලට හිත යනවා. එහෙමද? ඊට ගෙනියද්දි දැනෙන දේවල් වලට හිත යනවා. ඒවත් එක්කම ඉන්නවා. මේ නිකන් බලෙන්ද කරවන්නේ? නෑ නෑ. බලෙන් කරවන්නේ. බලෙන් කිරිල්ලක් නෑ. සහැල්ලුවෙන් යනවා එනවා. පාවෙනවා වගේ තමයි මට හිතෙන්නේ. දැනෙනවා. තමන්න. එහෙමනම් හොඳයි. ඒ කියන්නේ මේක බලෙන් කරවන්න එපා මේ අවස්ථාවේදී. හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන් යන්න. සක්මනේදීත් මේ නිකන් සක්ම නොහේ කෙරෙන්න ඉඩ අරින්න බල කරලා කිසි දෙයක් කරන්න එපා. අනිත් කටයුතු කරද්දි පුළුවන් තරම් හිත විවේකීව තියන්න. හිතට කියන්නේ අපි දුමු වෙනක් වැඩපලක් මොනා හරි කරද්දී පොතක් පතක් කියවද්දී හරි මොනා හරි හිත යොදලා යමක් කරද්දී තින් ඒ විදිහට කරන්න වෙනවා. නමුත් අනිත් කටයුතු වලදී නිකන් Tamanට උවමනාවෙන් හිතන්න යන්න එපා කිසි දෙයක්. එහෙනම් පුළුවන් තරම් හිත නිශ්ශබ්දව නිහඬව අරමුණකින් තොරව පවත්වන්න පුළුවන් ගතියක් දැන් ඇවිල්ලා තියෙනවද? එහේ. ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒ தත්ත්වය වර්ධනය කරන්න. ඒ தත්ත්වය වර්ධනය කරන්න පරයන්කයට ගිහිල්ලත් අර මුලින් ඕනනම් ආනාපාන සති චුට්ටක් කරලා එකඟ වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ මට්ටම අතෙන්ට ආවට පස්සේ ඉස්සරහා නිකන් බලන් ඉන්න. ඊට පස්සේ ආ යන තත්ත්වක යන්න ඉඩ දෙන්න. හොඳයි. හොඳයි. දෙරුවන් සන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම ඇක්ලීමයි පරයන්කේ හිඳගෙන සිටින විට උදරයේ තද ගතියක් ඇතැම් අවස්ථාවලදී දැනේ වරහන් ඇතුළේ තියෙන පිම්බීම හැකිලිම නොදැනී ගොස් ඇත මෙසේ අරමුණක් නොමැතිව සිටින විට සිතට නොනවත්තා සිටිවිලි පැමිණේ සිටිවිලි පැමිණියත් ඒවායෙන් සිතට හානියක් නොමැති බව වැටහේ. වරහන් ඇතුලේ තියෙන වෙනදට සාපේක්ෂව. එවිට සිතේ කයේ සැහැල්ලු බව වැටහේ. නිතරම සිත පිටතට පිටත ගිහින් ඇති බවක් හෝ සිත විසිරී ඇති බවක් වැටහේ. ඇතැම් අවස්ථාවලදී සිතේ කිසිම සිතිවිල්ලක් හෝ රූපයක් නොමැතිව හිස්ව ඇති බව පෙනේ. කයේ ඉරියව්ව දැනෙන අතර හිස නිතරම පහතට නැමේ. සිත නිතරම මෙය නිවැරදිද යන්න සැක පහළ වේ. මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේ <clears throat> ඔතන මේ අරමුණකින් තොරව ඉන්නකොට හිත දැන් අර කෙනෙකුට කිව්වා වගේ ඔහේ එක පාටම කඩන් වැටීමක්ද නැත්නම් ක්‍රමානුකූලව නැවිගෙන යාමක්ද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඔව්. ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ දැන් අරමුණකින් තොරව දැන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවනේ. එහෙම ඉන්නකොටද දන්නේම නැතුව මේක නැවෙන්නේ, ඔළුව නැවෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කොච්චර විතර වෙලාවක් ගියාට පස්සේද? පරයන්කේ ඉඳගෙන වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉක්මන් ටිකමන්ට මේ එක ළඟ එක ළඟ මේ අර හිසයි උඩුකය මේ තියාගෙන ඉන්න අපහසු ගතියක් දැනෙනවා. එතකොට يعني ඊට කලින් يعني ඒ අපහසුව දැනෙන්න කලින් කොහොමද යන මේ යන පියවර ටික මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පර ඒ කියන්නේ පරයන්කේ ඉඳගෙන ස්වාමීන් වහන්සේ ඉරියව්ව දිහා බැලුවට ඉරියව්ව පේන්නේ නැහැ. ඔව්. කෙලින්ම මේ උදරයට තමයි හිත යන්නේ. ඒක ඇර සමහර වෙලාවට මේ පිම්බීම හැකිලිම නාඩි වැටෙනවා වගේ දැනෙලා ඒක බලාලිද්දිම ඒ කියන්නේ අර විඳ වගේ මෙනෙහි කිරීමක්වත් මුකුත් නැතුව නිකන් ඒක පටන් අරගෙන ඉවර වෙලා යනවා. හරි. පොඩි වෙලාවකදී. ඊට පස්සේ මේ ඒ පටන් ගන්න තැන ඉඳලම නිකන් හිත විසිරීලා වගේ තමයි දැනෙන්නේ. සිතුවිලි එනවා තමයි දැනෙන්නේ. ඔව්. ඒ ඒ සිතුවිලි මේ කියන්නේ මහා ගොඩක් එක ළඟ ළඟ ළඟ ළඟ දෙන්නේ. සමහර වෙලාවල්දී මේ හැම පැත්තෙම වගේ සිතුවිලි අර හිතට එනවා නොනවත්වාම එනවා. සමහර වෙලාවලදී අර හිමින් කියන්නේ හිමින් එනවා. ඒ වෙලාවේදී අර සිතිවිලි දිහා මේ කලින් ලෑස්ති වෙන්න පුළුවන් ඒවට අර ලෑස්ති වෙලා ඒව දිහා බලන් ඉන්න පුළුවන්. එතකොට සැහැල්ලුවක් දැනෙනවා. ඒවා ඒ අර ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම දැනෙනවා. නමුත් අර ගොඩක් එකවර එනකොට ඔළුවට මේ අර හරි බරක් වගේ. එතෙන්දී ඒ හුඟක් එකපාර එක වැලට එනකොට අතලා දාන්න. ඒව ගැන බලන්න යන්න එපා. මේ කියන්නේ ඒව ගැන මේ දැන් Tamanට පුළුවන් ඒව නිකන් ඔහේ ආවට මේ <clears throat> අතන ඔහේ තියන් ඉන්න පුළුවන් හිත. يعني අවධානය අවධානය අරමුණකින් තොරව තියන් ඉන්න පුළුවන් ගතිය තියෙනවානේ. මේ දැන් සිතුවිලි ටිකක් <clears throat> පසුබිමේ එනවා. කෙලවරක් නැතුව එනවා. හැබැයි Taman මෙතෙන්ටලා ඉන්න. නිකන් අනුන්ගේ දෙයක් වගේ අතල්ලා දාන්න. හැබැයි ඒ ආපු ටිකත් ඒ ඒව නතර කරන්න යන්නත් එපා. ඒ ඒ නිකන් එන නිකන් සමූහය ඒ එන රොත්ත ඔහේ ඇවිල්ලා යන්න දෙන්න. ඊට පස්සේ අර මේ විවේකී ස්වභාවයක් ආවට පස්සේ එකක් කර එකක් වගේ නිකන් කැඩි කැඩි කැඩි එන ඒවා ටික බැලුවට වරදක් ඒ කැඩි කැඩි එන ඒවා බල බල පොඩ්ඩක් බලන්න මේ ඒක දැනට නිකන් ඒවත් නිකන් ආවට යනවනේ. දැන් ඔන්න එකක් එනවා. හැබැයි යන්න අතර වෙන්නේ ඔන්න ගියා. ඔන්න ආයි මෙතෙන්ට එන්නේ. මුකුත් නැති දැනට එන්නේ. ආයි ඔන්න තව එකක් එනවා. එයත් නතර වෙන්නේ ආයි එයත් ගියා. දැන් මේ විදිහට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ එකක්වත් නතර වෙන ඒවා නෙමෙයි. දැන් මෙතන නිකන් හිස් බවක් තියෙනවා. මේ හිස් බවට ඔන්න සිතුවිල්ලක් මුකුත් නොතිබිච්ච තැනකට ඔන්න සිතුවිල්ලක් ආවා. ඒක ඉතින් අපි අත දාලා යත් එක්ක කතන්දරයක් ගොතාගෙන දිගට දිගට ගියේ නැත්තම් ඒ ආපු එක්කෙනා මේ යාම යනවා. තේරුණාද? මේ එකක්වත් ඒ හින්දා නතර වෙන දේවල් නෙමෙයි. අපි තමයි නතර කරගන්නේ. අපේ මුලාව නිසා තමයි නතර වෙන්නේ. නමුත් ඒගොල්ලෝ ආවනම් ඒගොල්ලොම යනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ඕනම දෙයක් වේදනාවක් වේවා සිතුවිල්ලක් වේවා මේ කොයි දේ ආවනම් يعني ඒගොල්ලෝ යම් යම් හේතුන් නිසා එනවා ඇවිල්ලා ඒගොල්ලෝ අපේ අවධානයට හරියට නැත්නම් අපේ ශක්තියට ශක්තිය නොලැබීම නිසා ඒගොල්ලෝම අතුරුදහන් වෙලා යනවා අතුරුදහන් කියන්නේ ඡය වෙලා යනවා ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ කොයි දේත් ඔය උපාද වය ස්වභාවය තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවය තියෙන්නේ දැන් ඔහොම බල බල ඉඳද්දී අපි හිතමු ඔන්න එක්කෙනෙක් ආවා එයා ගියා ගියාට පස්සේ අනිත් එක්කෙනා එන්න අතර ලොකු කාලපරතරයක් තිබුණා එහෙම කාලපරතරයක් ඉන්න අතරේද මේ ඔළුව නැවෙන්නේ. කියන්න බෑද? කියන්න අමාරුයි සම්. කොයි වෙලාවේද කියලා නිකන් දල වශයෙන් මතක නැද්ද? එහෙම නිතරම අර වෙන නිසා හිතාගන්න. ඒ කියන්නේ නිතරම මුළු කයම ඉස්සරහට නැවෙනවද? බෙල්ල සහ අර කොන්දෙන් පිටිපස්සටයි. ඔව්. ඔළුව ඉස්සරහටයි නැමෙනවා. නැමෙනවා. ඒ කියන්නේ එහෙම නැමුණාම මේ වේදනාවක් එනවද නැත්නම් මේ යන කටයුත්තට බාධාවක් වගේ දැනෙනවද මොන වගේද දැනෙන්නේ කියන්නේ කරදරයක්ද දැනෙන්නේ නෑ කරදරයක් නෑ ස්වාමීන් වහන්සේ සැහැල්ලුවක් තියෙන මෙතන ඒක අර එහෙම වැක්කිරිච්ච ගතිය නිසා මට නිතරම කෙලින් කරන්න ඕන හින්දා ඒක වදයක් කර හිතට ඕනේ නම් පොඩ්ඩක් අනිත් පැත්තට බර වෙලා ඉඳ ගන්න පුළුවන් පොඩ්ඩක් ඉතින් හැබැයි මේ ඒ ලොකු සාවිනහසෙන් බැනුම් අහන්න වෙයි. ඕනනම් බිත්තියට පොඩ්ඩක් හේත් වෙලා බලන්න පුළුවන්. <laughs> බිත්තියට පොඩ්ඩක් හේත් වෙලා මේ බලන්න මේ ඒත් එක් කරනවාද කියලා. හැබැයි එතකොට ඒ කියන්නේ අපේ කියන්නේ අර ගුරුත්ව කේන්ද්‍රය තියෙන වෙන පැත්තක. දැන් මෙහෙම තියුණොත් නේ ඕක මෙහෙම නැවෙන්නේ. ඒ වුණාට පොඩ්ඩක් මෙහෙට නැවිලා බිත්තියට හේත් වෙලා ඉන්නවා. හේත් වෙලා ඉඳද්දිත් බලන්න මේ විදිහට ඔය ඔය ඔය මේ එකේම යන්න පුළුවන්ද කියලා. යන්න පුළුවන්ද කියලා බලලා ඔය يعني එතෙන්දි නැවෙන්නේ නැත්තම් පොඩ්ඩක් එහෙම ක්‍රමයකට යන්න වෙනවා. ඒ කියන්නේ අපිට මේ මෙතන නිදහසේ පවත්වා ගැනීම يعني ඔය හිස්තැනක මුකුත් අරමුණකින් තොරව පවත්වා ගැනීම දැන් පුරුදු කරන්න ඕනේ. දැන් ඒක පුරුදු වෙලා තියෙනවද දැන් ඒක ටිකක්? තාම නැද්ද? පුරුදු වෙමින් යනවා. ඒක තමයි. එහෙනම් ඒක තව පුරුදු වෙන්න ඕනේ. ඒකට යද්දී වීරය මාර විදිහට අඩු වෙන්න ඕනේ. වීරය කියන එක තේරෙනවනේ දැන් අපි ගාක් හිත මේ තද කළා ඕක කරන්න බෑ. නිතාම් පුදුමාකාර විදිහට නිකන් අතහැරලා දාලා නිකන් අර රිලැක්ස් කියලා කියන්නේ ඒ විදිහටම යන්න ඕනේ. මේක නිකන් අතහැරලා බොහොම සාමකාමීව අතිම ඊටාම සරල මට්ටමකින් තමයි උදෙන්ට එන්නේ. ඒ ඒක නැවත නැවත නැවත වෙන්න ඉඩ හරින්න ඒ සරල මට්ටමම පවත්වන්න. ඉරියව්වේ සෝය ගන්නම ඕන. ඉරියව්ව තද කළා නිකන් අර මුලින් කටන් ගන්න කාලේ වගේ හොඳට අංශක 90ට කය තියාගෙන ඕක කරන්න බෑ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර වගේ උපක්‍රමයක් යොදා ගන්න මේ කොට්ටයක් තියලා විත්තියට හේත් වෙලා බලන්න. එතකොට සම්මන්ස ඉරියව්ව දැනෙන ඉරියව්ව දිහා බලන්න යන්න එපා. ඒ කියන්නේ දැනෙන ඉරියව්ව දිහා හිත පවත් දැනෙන ඉරියව්ව දිහා. ඔව්. ඒක අවශ්‍ය නැහැ. දැන් එතෙන්දී ඉරියව්ව කියන එක මේ ඕලාර එකයිනේ. ඕලාර එක කියන්නේ එතෙන්දී රළුයි. එතකොට ආයි සමස්තයක් වශයෙන් ආයි අපි අරමුණක් අස්සට හිත දැම්මා. ඒක තේරුම් නැහැ. මොකද දැන් අපි යන්නේ අරමුණකින් තොරව හිත පවත්වන්න. එහෙම හිත පවත්තිද්දී අපි ඔන්න ආයෙ ගෙනල්ලා අරමුණකින් තොරව හිත පවත්වනවා වෙනුවට අපි ඊට වඩා ලොකු අරමුණක් අසලට හිත දානවා. එතකොට අරක අරක වර්ධනය වෙන්නේ නැහැ. හින්දා එතෙන්ට දාලා වැඩක් නැහැ. හින්දා මේකෙම තමයි යන්න තියෙන්නේ. මේ අරමුණකින් තොරව පැවැත්වීම පුරුදු වෙන්න ඕන. පුරුදු කරන්න ඕන. හොඳයි. ගරුතර ස්වාමින් වහන්ස අවුරුදු 4ක පමණ පටන් මම පිම්බීම ඇකිලිම මුල් කර ගනිමින් භාවනා කළෙමි. මගේ ආචාර්යතුමා මෙම භාවනාව ෂියාඩෝ ස්වාමින් වහන්සේගේ ශූෂ්ක විදර්ශනා භාවනාව බවත් මේ ඉක්මන් ක්‍රමයක් බවත් පැවසූව. මෙම භාවනාවේ කමඨහන් දෙකක් සාර්ථකව සම්පූර්ණ කළද තුන්වෙනි අදියරේ ඉක්මවා යෑමට අවුරුදු දෙකක් උත්සාහ කළත් නොහැකි විය. එම නිසා මම ආනාපාන සතිය වැඩුවෙමි. වරහන් ඇතුලේ මාස දෙකක් පමණ. හුස්ම රැල්ල නැති වී යාමෙන් හිත කයට යොමු කරවා සිටිමි. මෙය මම කෙසේ කළ යුතුද? විස්තර කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සක්මන් භාවනාව විනාඩි 30ක් පමණ කර අවසන් වූ පසු එය හිත සංසුන් වීම ඉක්මන් කරවයි. හොඳයි කාගේද දන්නේ නැහැ ප්‍රශ්නේ. මේ පිම්බි මෙහෙ කිලිම හරහා කොයි මට්ටමකට වෙනකන් ආවද? දනි දනිවි මට්ටමට ආවා. ඒ කියන්නේ මේ පිම්බින මේ කියන්නේ හොඳට පිම්බෙන පිම්බීමේ මුල කොටස දැක්කා ඊළඟට මැද කොටස දැක්කා අග කොටස දැක්කා ඔන්න හැකිලීමේ මුල කොටස දැක්කා මැද කොටස දැක්කා අග කොටස දැක්කා ඒ විදිහට ඔක්කොම ගියා. ගියා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නොදැනී ගියාද? නොදැනී ගියා. ඊට පස්සේ දනිමි දනිමි කියලා හිටියා. ඊට පස්සේ හැපින් බලන්න තියෙනවා. හරි. එතකොට හැපින් බැලුවද? හැපින් බැලුවා ස්වාමී. කොච්චර කාලයක් බැලුවද? ඔය අවුරුදු හතර පුරාවටම කරා ඊට. හැපින් බල බල හිටියා. හැපින් බැලුවා. ඔව්. හොඳයි. එතකොට ඒ කියන්නේ හැපීම් බලබලා ඉඳද්දි මොකද වුනේ? හැපීම් බලබල ඉඳද්දි දැන් ස්වාමීන් වහන්සේ අපිට මේ උපදෙස් දුන්නේ ඊට පස්සේ මුළු කයම නොදැනෙන මට්ටමක් එනවා. ඒ මට්ටමට ආවට පස්සේ දණිමි බලන්න කියලා. හරි. ඒ ඒකත් කරාද? දණිමි කරාට එතනින් එහාට යන්න බැරි වුණා. හොඳයි. දැන් දැනටත් ඒ ක්‍රමයට යන්න යන්න හැකියාව තියෙනවද නැත්නම් ඒක දැන් සම්පූර්ණයෙන් කඩන් වැටුණාද? ඒක දැන් ඉතින් අවුරුදු දෙකක් විතර උත්සාහ කරා ස්වාමීන් වහන්සේ. ඉතින් මට හිතුණා ඒක රැඳිලා ඉන්න එක තේරුමක් නැද්ද කියලා. හරි. කමන්නේ. දැන් දැන් උත්සාහ කළොත් ඒකට යන්න බැරිද? මට හිතෙන මේකේ ටිකක් දුර ගියොත් මට ඒකට යන්න පුළුවන් වෙයි කියලා. එහෙමත් මගේ යට කල්පනාවක් තියෙන සයින්ස්. කියන්නේ ඒ අවුරුදු ගානක් තිස්සේ ඒ ආපු මාර්ගය සෑහෙන හොඳ මාර්ගයක්. ආයි ඉතින් ඕක ආනාපානට දාන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ දැන් ඔය ඇවිල්ලා තියෙනවනේ සෑහෙන දුරක්. ඒ හින්දා එතෙන්ට එතනින් යන එක තමයි මට නම් හිතෙන්නේ මේ අලුත් පාරකට දානවට වඩා පරණ පාර හොඳයි. ඔව් ගොඩාක් අපිට අවස්ථාවන් පෙන්වුවා මොකද මේ තාම බැරි කී කිය අමුදුරු ඉතින් ගොඩාක් ඒ වගේ මේ උත්සාහවත් කරා. ඔව්. කියන්නේ බැරි කියන්නේ ඔතන එහෙම මේ ඒ කියන්නේ අරව බලබලා ඉන්නවා හැපෙන තැන් බලබලා ඉන්නවා හැපෙන තැන් බලබල හිතිය ආකාරය මට පොඩ්ඩක් කියන්න මේ පිටපස ඉඳගෙන ආසනේ ඉන්න ඒවා මේ ඊළඟට මේ ධනිස් ඊළඟට යටිපතුල් ওই ටික ඊළඟට පිටේ ගෑවෙනව නම් විත්‍ය හරි මොකක් හරි පුටුව එතන එතන තමයි හැපින් බැලුවේ ඒ ඒ ඒ බලද්දි Tamanට වැටහුනේ මේ පුටුවේ හැපෙන තැනය ධනහිස හැපෙන තැනය නැත්තම් කකුල් වදින තැනය කියලා ඒ විදිහට දැනුනේ අපිට එහෙම තමයි බලන්න උපදෙස් දුන්නේ. එහෙම බැලුවේ. හොඳයි. එහෙමනම් ආයෙනිකම් බලන්න පොඩ්ඩක් නැවතත් පොඩ්ඩක් පිම්බීම හැකිලිම කරන්න. ඒ ඒ ඒ ඔස්සේ යන්න. ඒක හොඳට නැවතත් සියුම් වෙනවනේ යම් අවස්ථාවක. හොඳට හොඳට හොඳට නොදැනී යනවනේ. නොදැනී ගියාට පස්සේ ආයේ මේ මේ හැපෙන තැන් වලින් මොකක් හරි ප්‍රකට එක තැනක් තෝරගන්න. එහෙමයි. හොඳ. ප්‍රකට එක තැනක් තෝරගෙන එතනට නිකන් සමීප වෙලා බලාගෙන ඉන්න. එතන කොහෙද කියලා හොයන්න යන්න එපා. හිත පුළුවන් තරම් සැහැල්ලු කරගන්න. මේවට දැන් මොකක්වත් නම් දෙන්න යන්න එපා. පුළුවන් තරම් ඔන්න අපේ දැන් හිත දැන් සම්පූර්ණයෙන්ම ඔන්න පිම්බීම හැකිලිම නොදැනී ගියා. ඊට පස්සේ තියෙන්නේ කයේ කොහේ හරි නිකන් වදින තැනක්. ඔන්නේ වදින තැනට හිත යොමු කළා. කොහෙද කියලා හෙව්වේ නැහැ. ඒ වදින තැන හිත නතර කරගෙන බලාගෙන ඉන්නවා. හරිද? එහෙම එහෙම බලාගෙන ඉඳද්දී එතන යම් වෙනස් වීමක් එහෙම දැනෙනවා නම් ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ ඒකට ඉඩ දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක ඔන්න වෙනස් වෙනවා, නැති වෙලා යනවා, නම් මනම් වෙනවා. ඒක අපි තුමු නොදැනී ගියා කියලා. ගියාට පස්සේ ආයි අපි තුමු වෙන තැනක් තියෙනවා නම් එතෙන්ට දාන්න. නැත්තම් මුකුත් නොදී ඉන්න. හොඳයිද? ආයි දනිමි කියලා කියන්න අවශ්‍යත් නැහැ. මොකක්වත් කියන්න අවශ්‍ය නැහැ. හිතට විවේකීව මුකුත් අරමුණක් අලුතෙන් නොදී ඉන්න දෙන්න. ආ නිහඬව ඔය නිහඬව නිහඬව ඉන්නවා. නිකන් බලාගෙන ඉන්නවා. නිකන් බලාගෙන ඉන්නවා. බලන්න ඕක කරන්න පුළුවන්ද කියලා. බලන්න. ඔව්. يعني ආයේ හිත අවදි කරවන්න යන්න එපා. දනිමි දනිමි දනිමි කියලා අවදි කරවන්න යන්න එපා. මේ විතර්කේ අවදි කරවන්න යන්න එපා. පුළුවන් තරම් හිත දැන් අරවහරහා තැම්පත් වුණා. ඔන්න හැපිච්ච තැනකුත් බැලුවා. ඒකත් ඔන්න ගෙවිලා ගියා. ගෙවිලා ගියාට පස්සේ දැන් අරමුණක් නැහැ. එහෙමයි. එහෙම ඉන්න. එහෙම ඉන්න ඔතන ඔතන ඉන්න පුළුවන් නම් තව ඉස්සරහට යන්න පුළුවන්. ආයෙ අරමුණක් දෙන්න යන්නත් එපා දනිමි කියන්න යන්නත් එපා. එතන මේ හැපෙන තැන බලමින් ඉන්න. බලමින් ඉන්න. බලමින් හිටියට පස්සේ ඒක අපි දුමු හිමීට يعني ඒක බලබලා ඉඳද්දි ඒක ගෙවිලා ගියා කියලා. ඒක නැති වෙලා ගියා. ගියාට පස්සේ අලුතෙන් අලුතෙන් ප්‍රබල තැනක් ඇත්තෙත් නැහැ. නැත්තම් දැන් ගියාට පස්සේ මුකුත් නැහැනේ දැන් එයාගේ අපේ හිතේ තිබිච්ච අරමුණ තමයි අර හැපීම. ඒ හැපීම ඔන්න දැන් දුර වෙලා ගියා. ගියාට පස්සේ දැන් අලුතෙන් ආයි හැපීමක් දෙන්න යන්නත් එපා. ආයි මේ පිම්බීම හැකිරීමට දාන්න යන්නත් එපා. එතකොට හිත කොහෙද තියෙන්නේ? හිත නිශ්චලයි ඉන්නේ. හිත ශූන්‍යයි. අන්න අන්න එතන ඉන්න. ආයි අලුතෙන් මොකක්වත් කරන්න අවශ්‍ය නැහැ. ඒ ඒ ඒකේ ඉන්න පුළුවන්ද කියලා බලන්න. නින්ද ගියොත් පරාදයි. හොඳ. නිදා නිදා ගන්නත් තහනම්, දණිමි කියන්නත් තහනම්, මොකක්වත් තහනම්. හිත හිතේ මුකුත් හිතන්නත් ඒ කියන්නේ සුතුවිලි ආවොත් ප්‍රශ්නයක් නැහැ. ඒ දිහා පොඩ්ඩක් බලලා අයින් කරලා දාන්න. ඊපස්සේ ආයි එතකොට මෙතෙන්ට එවි. ආයි හැපීමක් ආවොත් ඒක දිහා බලලා ආයි මෙතෙන්ට එවි. කොහෙන් ගියත් මෙතෙන්ට එනවා. ඔව්. කොහොම කළා බලන්න. හොඳයි. හොඳයි. ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මා භාවනා කිරීමට පටන්ගෙන වැඩි කාලයක් නැත. දිගටම කිරීමට නොහැකි විය. උදාසීන කම්මැලි ගති පවතී. සිත විසිරී යයි. නමුත් භාවනාව දියුණු කිරීමට කැමැත්තක්ද පවතී. පෙර දින රාත්‍රියේ මා භාවනා කරන විට පර්යංගකට වාඩි වූයේ තව දින 3ක් ඇති නිසා අද නම් අනිවාර්යයෙන්ම යම් අත්දැකීමක් ලැබිය යුතු කියා සිත දැඩි අදිෂ්ඨානයක් ගෙනය. මේ අනුව දැඩිව අරමුණෙහි පැවැත්වීමේ සිත පැවැත්වීමේ බොහෝ වේලාවකින් පසු ව එකවරම දෑත නොදැනී ගියේය. සිරුරෙහි සැහැල්ලුවක් ඇතිවිය. සිරුරෙහි දැනීමක් නොමැති විය. නමුත් වරහන් ඇතුලේ නමුත් වාඩි වී සිටින පොළව ස්පර්ශවන බව දැනිනි. මේ ඉරියව්වේ බොහෝ වේලාවක් සිටිය හැකි විය. විනාඩි 40ක් පමණ. තවදුරටත් සිටිය හැකි වුවත් මා එය නවතා නැගී සිටියෙමි. ඒ අවස්ථාවේ බාහිර අරමුණුද සිතට නැගිනි. නමුත් ඒවා අත්හැරියෙමි. අරමුණට හිත පැවැත්වුවේ නැත. පරිසරයේ ශබ්ද වුවත් ඒ අවස්ථාවේ ඇසිනි. මේ භාවනාවේ යම්කිසි දියුණුවක්ද නැතහොත් මා එසේ මුලා වී සිටීදැයි සිතේ කරුණාවෙන් පහදා දෙන්න. ආස්වාස ප්‍රස්වාස ලෙස මෙනෙහි කරමි. මුලැමැද අග ලෙස මෙනෙහි කිරීම දැඩි කරදරයක්සේ සිතුනි. ඒ නිසා එය උත්සාහ නොකොට නැවත ආස්වාස ප්‍රස්වාස ලෙස සිත සහ සිත පැවැත්වුවෙමි. සෑම විටම එය දැනෙන්නේ නාසයේ අග නොවේ. බෙල්ල ප්‍රදේශයේ පපුව බඩ ආදී ස්ථානවලින්ද දැනේ. එවිට මම ඒ දෙස බලමි. එය උචිත නොවේද? ඊළඟ සක්මන් භාවනාව. හොඳයි අපි පොඩ්ඩක් මේක කතා කරලෙමු. දැන් කොච්චර කාලයක් මේ විදිහට බලනවද කියලා මට පොඩ්ඩක් කියන්න. ස්වාමීන් වහන්සේ මේකේ අන්තිමට ලියලා තියෙනවා ඉදිරිපත් වීමට අකමැති. අකමැති කියලා තියෙනවද? මේක තමයි වැඩි. <laughs> හොඳයි එහෙනම් සක්මන ගැනත් කියන්න බලන්න. සක්මන් භාවනාව. වම දකුණ ලෙස මෙනෙහි නොකර දැන් পায় යන දෙස බලා සිටිමි. නමුත් සමාධිගත වීමක් හෝ එහි ප්‍රතිඵලයක් ඇති බව නොවැටහේ. විවිධ අරමුණු පැමිණේ. සක්මන සිතින් දැනගන්නා ගමන්ම වෙනත් අරමුණුද සිතමින් බොහෝ වේලා සක්මන් කළ හැක. අවසානයේ එය සිහිපත් වූ විට කලකිරේ. පර්යංකේදීත් වෙනත් අරමුණු පැමිණී <coughs> පැමිණී මම නම් නොඅඩුව සිදුවේ. එය දැනගන්නා විට සිත බොහෝ දුර ගොස්සේ. වහන්සේගේ ශාසනික මෙහෙවර තවත් চিරාත් මේ ඉතින් සක්මනේදී ගොඩ ගන්න තියෙන නම් ඉතින් වදින තැනට දාන්න ඕනේ. ඉතින් දැන් නිකන් තේරුම් ගන්න දැන් සක්මනේදී දැන් හොඳට පාදය පොළවේ වදිනවනේ. ඉතින් ඒ වදින තැනට හිත යොදා ගන්න ඕනේ. ඉතින් මේ ඉදිරිපත් වෙන්න බැරි හින්දා ඉතින් මම මේ පොදුවේ කියන්නේ ඒ වදින තැනට හිත යෙදීමෙන් තමයි මේ සිතුවිලි සිතුවිලි වලට යන ගතිය අඩු කරන්න තියෙන්නේ. ඉතින් ඒ ඕක අනිවාර්යෙන් ඒ කියන්නේ දැම්ම අධෛර්ය වෙන්න එපා. කරන්න පුළුවන් විශ්වාසය ඇති කරගන්න. ඊළඟට අර සිතුවිලි ඔස්සේ යද්දී යම් අවස්ථාවක Taman දැනගත්තා නම් ඔන්න දැන් මම මේ අතරමං වෙලා ඉන්නේ කියලා එතෙන්දී නම් ආයේ වදින තැනට එන්න. ඒ කියන්නේ අපේ සිතුවිලි වල අතරමං වෙලා හිටියත් කය පවතින්නේ ඇවිදිමින්. ඉතින් කය ඇවිදිමින් තියෙන නිසා අතරමං වෙච්ච අවස්ථාවේදී ඔන්න දැන් මං අතරමං වෙලා මෙතන නෙමෙයි මං ඉන්න ඕනේ කියලා මතක් වුණ ගමන් ආයි කය තියෙන්නේ අම්මා ආකාරයට එතෙන්ට අවධානය යොමු කරන්න. එතන ඉඳලා ආයි පියවර කිහිපයක් යන්න. ඊට පස්සේ මේ ඔය ක්‍රමයට තමයි හිත මෙල්ල කරගන්න තියෙන්නේ. සක්මන ක්‍රමානුකූලව සාර්ථක වෙනවා නම් අපි හිතමු අද දැන් මේ කීවෙනි හරි දවස ඒකේ අපි හිතමු ඔන්න පියවර පහක් යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ ඊළඟ පියවර හතක් කරගන්න උත්සාහත් වෙන්න. ඒ ඇති හොඳටම. ඒ කියන්නේ අපේ කියන්නේ ඇතැම් මනස් තේනවා හුඟක් කියන්නේ කාර්ය බහුලව ගත කරනවා. ඒ කියන්නේ Tamanට කාර්ය බහුලයි මේ ඊළඟට විවිධාකාර දේවල් හුඟක් සංඥා තියෙනවා ඔළුවේ ඉගෙනගත්ත දේවල් හුඟක් තියෙනවා ඉතින් වගකීම් තියෙනවා ඔය වගේ හුඟක් තියෙනවා මේ පරිසරයකදී හිත මෙල්ල කරනවා කියන එක පහසු නෑ ඒ හින්දා එතෙන්දී වීරය මුල් කරගෙනම යන්න වෙනවා එහෙනම් දැන් එහෙම වීරය මුල් කරගෙන ගිය නිසා අන්න පරයන්කේ යම් පමණක සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමයේම තමයි දැන් භාවිතා කරන්න තියෙන්නේ සක්මනේදීත්. වීරවන්තව යන්න. මේක කරන්න පුළුවන් බව තේරුම් ගන්න. මේ හැබැයි අර හිත මෙල්ල කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ අමාරු බව ඉතින් ඒක මේ අභියෝගයකට ගන්න. අභියෝගයකට අරගෙන හිත දැන් ඔන්න පිට ගියා. පිට ගියේ බව දැනගත්ත ගමන් ආයි ගේනවා. ඔන්න ආයි ටිකක් දුර යනවා. අඩි 5ක් යනවා. ඔන්න ආයි පිට ගියා. ආයි දැනගත්තා. ඔන්න ආයි ගේනවා. ඉතින් මේ විදිහට යන්න ඕනේ. වෙන මොකක්වත්ම මේක ඉන්ජෙක්ෂන් එකකින් ගන්න අමාරුයි. මේ මේ ක්‍රමෙන්ම යන්න ඕනේ. ඉතින් මේ පරයන්කේදී වරදක් නැහැ. යම් එක එක උපක්‍රම කළා මේක කරගත්තර ප්‍රශ්නයක් නැහැ. පරයන්කේදී අපිට පුළුවන් නම් හුස්ම රැලි කීපයක් දිග දිගට පවත්ව ගන්න. ආයි ඔන්න පිට යාවි ආයි මෙතෙන්ට ගේන්න. ඉතින් මේකම තමයි එකම ක්‍රමය. වැරදි වැරදි තමයි යන්න තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිතරම මේ භාවනාව මට කළ හැකි වේද මට මේ ජීවිතයේ යම් ඵලයක් ලැබීමට හැකි වේදයි යනුවෙන් සැකයක් පවතී. භාවනාවේදී ඇතැම් විට මන්දෝස්ථාහි වේ. වෙනත් අත්දැකීම් අසන විට මාහට කිසිදු අත්දැකීමක් නොලැබිනේ යැයි නිතර සිතේ. ඊයේ ඔබ වහන්සේ පැහැදිලි කළ ධර්ම කරුණු ගැන ඥානයක් මට ඇත්තේම නැත. ඒවා වමනාවෙන් අසා සිටියද තේරුණේ නැත. විටක මේ ධර්මය අවබෝධ කිරීමට මා තුළ ඇති ප්‍රඥාව මදියයි සිතේ. අනුකම්පාවෙන් යමක් දෙසන සේක්වා ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඉදිරිපත් වීමට ඒකටත් අකමැතිනේ හොඳයි. <laughs> නෑ දැම්ම ඉතින් ඔය මේ දැන් මේ මෙතන ඉන්නවා අර මේ මේ මොකද්ද හයි ටෙන්ෂන් එක කටයුතු කරන කට්ටියකුත් ඉන්නවා. ඊළඟට අර බැටරි කැලිත් එක්ක කටයුතු කරන අයත් ඉන්නවා. ඉතින් මේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි පුංචි කාලේ ඔය බැටරියක් අල්ලලානේ ඔය එක එක දේවල් කරන්නේ. ඉතින් එහෙම යන්න තියෙන්නේ. පස්සේ තමයි ඒක අර පුංචි කාලේ බැටරිත් එක්ක සෙල්ලම් කළා. පස්සේ ඔන්න 230ත් එක්ක කටයුතු කළා. පස්සේ තමයි හයි ටෙන්ෂන් වලට යන්නේ. අන්න ඒ වගේ. ඉතින් මේක බය වෙන්න එපා මේ මෙතන ඉන්න වයසක කට්ටිය ලොකු ලොකු දේවල් කිව්වා කියලා. <laughs> මේ හිමීට යන්නයි තියෙන්නේ. අ මේ එකපාරට මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. අවුරුදු ගණන් මේ මහන්සි මහන්සි වෙච්ච ප්‍රතිඵල තමයි මේ හුඟ දෙනෙක් කතා කරන්නේ. ඒ නිසා මේ අධෛර්යයටපත් වෙන්න එපා. කළ හැකි දෙයක් බව තේරුම් ගන්න. ඒ කියන්නේ මේක මේ මේ බොරුවක් නෙමෙයි. මේක මේ මෛත්‍රී බුදු සාසනය එනකන් ඉන්න ඕන දෙයක් නෙමෙයි. මේක කළ හැකි දෙයක්. ඒක ඉතින් මෙතනම දැනටත් සනාථ වෙලා තියෙනවා. ඒ නිසා කළ හැකි දෙයක් බව තේරුම් ගන්න. මේක යෙදීමෙන්මයි කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට මේ මේ ගැන يعني පසුතැවීමෙන් කරන්න බෑ. අර මීට කලිනුත් මම මේ මේ මුල් මුල් දවස්වල කිව්වේ හත් වෙනි දවසේදී ඔන්න ආනාපානට හිතාවත් ඒත් ඇති. දැන් හත් වෙනි දවසේනේ යන්න කමක් නැහැ ඉතින්. ඒ ගැන හිතලා සතුට වෙන්න. මොකද අපේ හිත මේ දැන් මෙහෙට නැතුව ගෙදෙට්ට වෙලා හිටියානම් කෙලවරක් නැතුව කෙලස් වලමනේ ඉන්නේ. කොහොතින් ටීවී බලනවා නැත්නම් ඔය පත්‍ර බලනවා නැත්තම් ඉතින් මොනා හරි අනිත් අයත් එක්ක ඉතින් ඕපදූප කතා කරන ඉතින් ඕවනේ ඉතින් අපි කර කර ඉන්නේ. දැන් ඉතින් ඊට වඩා යමක් මෙතන වෙලා තියෙනවනේ අන්තම් පොඩ්ඩක් සීලයක් සමාදන් වෙලා, කය හික්මවලා, වචනේ හික්මවලා ඒකත් ඉතින් සතුට කාරණාවක්. ඉතින් එහෙම එහෙම තමයි අපි ටික ටික වැඩෙන්නේ. එක පාට ඉතින් ලොකු දේවල් කරන්න බෑ. ඒ නිසා සරලව යන්න මේක බරක් කරගන්න අවශ්‍ය නැහැ. හොඳයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැනට අවුරුදු දෙකක පමණ කාලයක් ආනාපාන සති භාවනාව කරනවා. හුස්ම ඉහළ පහළ බැලීමෙන් බැලීමෙනි. මෑතක සිට මම පාන්දර 4ට පමණ භාවනා කරන්න පටන් ගත්තා. නමුත් මොන විදිහට වෙරදැරුවත් සිතවිලි ගලාගෙන එනවා. හැර සිත එකඟත් එකඟ කර ගැනීමට නොහැකිය. උදේ 7:00ට පමණ නැවත භාවනා කරන්න වාඩි වෙනවා. මේ අවස්ථාව ගොඩාක් දුරට හොඳයි. සිත පාලනය කරගත හැකිය. සාමාන්‍ය සමාධියක් ඇති බව වැටහෙනවා. මා සිටින පරිසරය ටිකක් ഘോഷාකාරී. ස්වාමින් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන ආකාරයත් බුදුගුණ භාවනාව වඩන ආකාරයත් අපට කරුණාවෙන් පහදා දෙන්න. ඒකත් ඉදිරිපත් වීමට අකමැතියි. <laughs> අ ඉතින් මේක එක එක විදිහට ඉතින් ඔයා වඩන්නම් පුළුවන් මේ තාම එතකොට ඔය දෙක හැර මොකද දන්නේ ආනාපාන සතිය වගේ දෙයක් කරන්න බැරි හේතුව මොකද දන්නේ ඉතින් මෛත්‍රී භාවනාවත් ඉතින් පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ තමන්ව අරමුණු කළා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා එහෙම කියලා ඊළඟට තමන් කැමති මේ තමන් ගරු කරන කෙනෙක් පාවිච්චි කළා එයා නිකන් ඉස්සරහා ඉන්නා වගේ ඉතින් අරමුණු කළා කියන්න පුළුවන් එයාටත් නිකන් එයා නිකන් Tamanට හිතින් චිත්ත රූපයක් මවා ගන්න පුළුවන් Taman අපි තුමු කැමති කෙනෙක් මේ කැමති කියන්නේ Taman ගරු කරන ගරු ස්ථානයේ තබන කෙනෙක් ඔන්න හිතේ ඉස්සරහා වඩලා ඉන්නවා Taman දිහා බොහොම ලස්සනට නිකන් ප්‍රියමනාප විදිහට වාඩි වෙලා ඉතින් යාටත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිකන් හදවතින්ම ඒ විදිහට නිකන් ඒ <coughs> හිතීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අර එහෙම නැවත නැවත නැවත කිරීම හරහා නිකන් එක්තරා අන්දමක ಗುಣධර්මයක් වශයෙන් මේක දියුණු වෙනවා. ඊටඟට එතරම්ම හිත එක්තැන් වීමක් වෙනවා. වෙන වෙන අරමුණු නැහැ. දැන් අර හිතේ තියෙන්නේ අර තමන් තමන් ගරු කරන යම්සි ගුරුවරයෙක් හරි කවුරු හරි එයාගේ රූපය තමයි එයා තමයි දැන් මේ ඉස්සරහින්. අන්න එයාට ඉතින් අපි නිදුක් වේවා කියලා නිකන් අර හිසේ ඉඳන් පහළට අත ගන්නවා වගේ බොහොම මෛත්‍රී සහගතව හිසේ ඉඳන් පහළට අත ගන්නවා වගේ මේ එහෙම නැවත නැවත කරනවා. ඉතින් සුවපත් වේවා. ඔහොම කියලා මුලදී වචන කීපයක් අරගෙන කරන්න පුළුවන්. පස්සේ ওই වචන කීපයෙන් Tamanට හොඳට හිතට කාවැදිච්ච. අර තුමු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ওই වගේ දෙයක් පටන් අරගන්නවා. ওই තුනෙන් Tamanට මේ තේරෙන විදිහට. අපිටම දැන් එයා කියන්නේ මේ තුනෙන් හිතට කාවදින දේ විතරක් අරගෙන ඊළඟට කරන්න පුළුවන්. ඉතින් ඒ Taman කරන විදිහට අන්න එයත් සුවපත් වෙලා ඉන්නවා වගේ ඕනනම් අර තා පොඩ්ඩක් මේක විචිත්‍ර කරගන්න පුළුවන්. එහෙම එහෙම එහෙම යනකොට හිත එතන ඒක රාශී වෙනවා. ඉතින් ඔහොම කාලයක් කළා කළා ඕනනම් ඊට පස්සේ ඉතින් මේ මේ මුළු මේ මේ සියලුම සත්වයෝ කියලා මේ මුළු ඉස්සරහා ප්‍රදේශයේම ඉන්න සියලු සත්වය අරමුණු කරන්න පුළුවන්. ඊළඟ දකුණුපස ඉන්න සියලු සත්වය අරමුණු කරන්න පුළුවන්. පිටිපස ඉන්න සියලු සත්වය අරමුණු කරන්න පුළුවන්. වම්පත වම්පස ඉන්න සියලු සත්වය අරමුණු කරලා කියන්න පුළුවන්. කියන්නේ මේ ප්‍රදේශයේ ඉස්සරහා පැත්ත අරමුණු කරගත්තා. ඒ සියල්ලන්ටම ඔන්න සුවපත් වේවා කියලා කියනවා. ඊට ආයේ මේ පැත්ත අරමුණු කරගත්තා සුවපත් වේවා කියලා කියනවා. ආයි පිටිපස අරමුණු කරගත්තා හිතින් සුවපත් වේවා කියලා කියනවා. ආයි වම්පස අරමුණු කරගත්තා සුවපත් වේවා කියලා කියනවා. ආයි ඔන්න හිස උඩින් තියෙන ප්‍රදේශය අරමුණු කරගත්තා එතනටත් සුවපත් වේවා කියලා කියනවා. ආයි පහළ තමන්ගෙන් පහළ ප්‍රදේශයේ ආරමුණු කරගත්තා නම් සුවපත් වේවා කියලා කිව්වා. ওই වගේ ප්‍රධාන දිශා 6ට 6 ආරමුණු කරගෙන මේ හොඳට කළා ඕක ඉතින් කරගන්න පුළුවන් නම් ওই මට්ටමින් ඊළඟට සුවපත් වේවා කියලා මුළු කියන්නේ දිශා ඔක්කොම අරමුණු කළා. නිකන් අර තමන් නිකන් හරියට නිකන් මේ ඉරක් වගේ නැත්තම් එක නිකන් බල්බ් එකක් වගේ මුළු දස දිශාවටම සියලු දිශාවන්ට ඔන්න මෛත්‍රිය පතුරන විදිහට සූපත් වේවා කියලා මුළු සියලුම දිශාවන් අරමුණු කරලා කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට ක්‍රමානුකූලව වර්ධනය කරන්න පුළුවන්. ඉතින් ওই වගේ ඉතින් අපිට මෛත්‍රිය දියුණු කරන්න පුළුවන්. බුද්ධානුස්සතියත් ඉතින් මම හිතන්නේ ඉස්සෙල්ලා මෛත්‍රී කළා එමුකෝ නේද? හොඳයි. <laughs> තව තියෙනවද ප්‍රශ්න? අවසාන ප්‍රශ්නේ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මගෙන් යමෙක් අහපු ප්‍රශ්නයක් නම් ඔයා මරණයට ලෑස්තිද? මොකද ස්වාමින් වහන්සේ මේ මරණයට ලෑස්ති වෙනවා කියන්නේ. මට කරුණාවෙන් උසාවියට නොකැඳවා මෙය පහදා Ha ha ha. ඔක්කොමලාද උසාවිය එන්න කැමති නැති අය මේ. අපේ මෙහෙටත් නඩුවකුත් තියෙනවා. ඒකටත් <laughs> කියන්න ඕනේ උසාවියට එන්න කැමති නැහැ කියලා. <laughs> මේ ඉතින් ඇත්තටම මේ මරණයට සූදානම් වීමක් තමයි මේ දැන් කරන්නේ. ඒ කියන්නේ අපි මරණ මංචකයේදී අපි දන්නේ නැහැනේ මේ හිතට මොන අරමුණක් එනවද කියලා දැන් නිකන් හිතලා බලන්න. දැන් මරණ මංචකයට ආව වෙලාවේ දැන් කය හොඳටම දුර්වලයි. ඊළඟට මානසිකවත් අපි තුමු හෙන බය වෙලා ඉන්නේ. එහෙම වෙලාවකදී අනිවාර්යයෙන්ම කියන්නේ හිතට එන අරමුණු අප්‍රියයි. නැත්නම් අමනාපයි. මොකද දැන් හිතලා බලන්න සාමාන්‍ය මිනිස්සේ මරණ ආකාරය එයාට ලොකු තණ්හාවක් තියෙනවා තමන්ගේ එක්ක දූ දරුවන් ගැන, තමන්ගේ ගෙවල් දොරවල් ගැන, ওই වගේ ලොකු දේවල් බදාගෙන ඉන්නේ හිතින්. හැබැයි එහෙම බදාගෙන ඉන්න අතරේ ඔන්න මාක් කර හේතුවක් නිසා මැරෙන්න සිද්ධ වෙනවා. අපි තුමු ඇක්සිඩන්ට් එකක් වුණා. හරි නැත්නම් ලොකු සුව කරන්න බැරි රෝගයක් හැදුනා. ඉතින් දැන් ඔන්න ඇඳේ වැතිරීගෙන දැන් මරණාසන්නයි. ඉතින් අර දේවල් අතහැර ගන්නත් බෑ හිතින්. දැන් මේවා ඔක්කොම බදාගෙන හිතේ ඉන්නේ. හැබැයි ඉතින් දැන් මැරෙන්නත් වෙලා. ඉතින් හිතේ ඇති වෙන්නේ ලොකු පසුතැවීමක්. එහෙම නැත්නම් ලොකු පශ්චාත්තාවපයක්, ලොකු තැති ගැන්ම. ඉතින් අකමැත්තෙන්ම ඔන්න මැරෙනවා. දැන් Taman කැමති අය ඉතින් ඔය ASCII කට්ටිය අඬන්නත් ගන්නවා. ඉතින් අනාතයි ඉතින් ඔය වගේ අවස්ථාවක්. කට්ටිය හොෝගාලා අඬනවා. ඉතින් අර මිනිස්සයා මේ මැරෙන්න හදනවා. ඉතින් තණ්හාවෙන් දැන් මේවා ඔක්කොම බදාගෙන ඉන්නේ. ඉතින් අන්තිම මොහොතේ ඔය වගේ දෙයක් මතක් වෙනවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් ඒ gedettම ඉතින් අර නරක තේරුමක් නැති ආත්ම භාවයක් ලබාගෙන ඉතින් නැවත එන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. ඉතින් ඔය ඔය වගේ අර නැවත අපාගාමී වෙන తත්වය වළක්වා ගැනීමක් තමයි කරන්න වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ එක්තරා අවස්ථාවක මේ නියපින්ඩට නිය නියපොත්තට පස් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ අහනවා මේ මහණෙනි මේ මගේ නියපිට තියෙන පස්ද වැඩි නැත්නම් මේ මුළු ලෝකේම පෘථිවි තලයේම තියෙන පස්ද කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ නියපිට තියෙන පස් අතිශය සල්පයි. මේ පෘථිවි තලයේ තියෙන පස් නොගිනේ හැකි අප්‍රමාණයි කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මෙන්න මේ වගේ තමයි මේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා නැවතත් සුගතිගාමී වෙන ඒ කියන්නේ මනුස්ස ලෝකයේම හෝ දෙවියන් අතර හෝ බ්‍රහ්මයන් අතර හෝ ඒ වගේ සුගතියක උපදින පිරිස මේ මගේ නියපිට තියෙන කට්ටිය තරම් ඊටාම සල්පයි කියනවා. ඉතිරි බහුතරයක් අර පොළොව තලයේ තියෙන මහා මේ පස් ප්‍රමාණය වගේ නැවත අපාගත වෙනවා කියනවා. ඉතින් මේක මිනිස්සෙන්ට විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියන්ටත් මේක සාධාරණයි කියනවා දෙවියොත්. දේවාත්ම භාවයක් ලැබලා තිබුණත් බහුතරයක් දෙනා නැවත අපාගත වෙනවා කියලා තමයි කියන්නේ. <clears throat> ඉතින් ඒ නිසා නිකන් අපිට හිතලා බලන්න පුළුවන් දැන් අපේ පහුගිය ආත්ම භාවයේදී අපි දැන් මේ ලබලා තියෙන සුගතියක්. <clears throat> පහුගිය ආත්ම භාවයේ මැරෙනකොට අපි අර නියපිට දීච්ච පස්වල්පය වගේ තමයි ඔන්න අපිට මේ සුගතිගාමි ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් ගන්නවා නම් ඔන්න අපිට තේරෙනවා මේ මේ ලැබලා තියෙන මනුස්සාතු භාවය කොයිතරම් වටිනවද? මොකද අපිට මේ මේ මේ අර වගේ ඊටාම අතිශය දුර්ලභ මනුස්සාතු භාවයක් තමයි ලැබලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණේ තේරුම් අරගෙන අන්න කෙනෙක් උත්සාහවත් වෙනවා තමන් ගෙනාපු කුසලයට වඩා වැඩි කුසලයක් සහිතව ඔන්න මැරෙන්න. ඒ කියන්නේ දැන් අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සයෝ කොටස් හතරකට කඩලා පෙන්නනවා. ඇතම් කෙනෙක් ඉන්නවා මේ අඳුරේ අඳුරේ ඉන්නවා අඳුරටම යනවා. තවත් කෙනෙක් ඉන්නවා අඳුරේ ඉන්නවා ආලෝකයට යනවා. තව කෙනෙක් ඉන්නවා ආලෝකයේ ඉඳලා අඳුරට යනවා. තව කෙනෙක් ඉන්නවා ආලෝකයේ ඉඳලා ආලෝකයට යනවා. උපමාවක් වශයෙන් කියන්නේ දැන් අඳුරේ ඉඳලා අඳුරටම යනවා කියන්නේ එයා මිනිසෙක් වශයෙන් ඉපදුනා අතිශය දුප්පත් ඊළඟට රෝග පීඩා ආදිය බහුලයි. ඉතින් ඒත් එයා කරන්නේත් අකුසල්මයි. එයා දැවතත් ඉතින් පස්පව් කරනවා ඒ වගේම අකුසල්ම කරනවා. ඉතින් මැරෙත් මැරුණාට පස්සේ ඉතින් අපාගත වෙනවා. එතන අඳුරෙන් අඳුරටම යනවා. තව කෙනෙක් ඉන්නවා අඳුරෙන් එළියට යනවා. ඉතින් කෙනෙක් ඉන්නවා ඊටාම දුප්පත් රෙල රෝග බහුලයි වෙන්න පුළුවන්. නමුත් එයා කුසල් කරනවා. පුළුවන් ආකාරයෙන් තමන්ගේ හිත දියුණු කරගන්නවා, සීලයක් ආරක්ෂා කරගන්නවා. අන්න අර තිබුණාත්ම භාවයට වඩා ඊට වඩා මේ යම් පමණක දියුණුවක් ලැබලා අන්න එයා මැරෙනවා. එයා ඔන්න අඳුරෙන් ආලෝකයට යනවා. තව කෙනෙක් ඉන්නවා ආලෝකයෙන් අඳුරට යනවා කියනවා. ඉතින් කෙනෙක් හොඳ උපතක් ලබනවා. හොඳ අංගපසංග තියෙනවා. ප්‍රියමනාප රූපයක් තියෙනවා. හැබැයි පස්පව් කරනවා. එයා ආරක්කු බොනවා, සත්තු මරනවා, කාමයේ වර්ධවා හැදිරෙනවා. ඉතින් කරන්න තියෙන ඔක්කොම නරක වැඩ ටික කරනවා. හැබැයි ලොකු හොඳ ප්‍රබල ආත්මභාවයක් සහිතව ඉපදුනේ. හැබැයි ඒක නියමාකාරයෙන් පාවිච්චි කරේ නැහැ. ඉතින් අර ආලෝකයෙන් අන්ධයා මැරෙද්දී ආයොන්න අපාගතය වෙනවා. ඉතින් ආලෝකයෙන් අඳුරට යනවා. තව කෙනෙක් ඉන්නවා එයාට ඒ කියන්නේ හොඳ ප්‍රියමනාප මේ ස්වරූපයක් තියෙනවා නුවණක් තියෙනවා ඊළඟට යම් පොහසත්වත් පොහසත්කමක් තියෙනවා. ඉතින් ආලෝක ආලෝකයක් තියෙනවා. හැබැයි යා තේරුම් ගන්නවා නුවණින් මේ මට මේ මේවා ලැබිලා තියෙන්නේ මේ නිකන් ඉබේ පහළ වෙලා නෙමෙයි. මම පෙර කරපු කුසල් නිසා තමයි මේක මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මම මේක නිර්පරාදේ පාවිච්චි කරොත් නැත්නම් පස්පව් වලින් කටයුතු කරොත් මට ආයේ අපාගත වෙන්නයි වෙන්නේ කියලා අන්න තේරුම් අරගෙන අන්න යා සීලයක් සමාදන් වෙනවා. සීලයක හික්මෙනවා. ඊළඟට කය වචනේ සංවර කරගන්නවා. අන්න හිතත් තව තව මේ දියුණු කරගන්නවා. Taman යම් මට්ටමකදන් හිත තිබුණේ ඊට වඩා මට්ටමකට හිත ගේන්න උත්සාහත් වෙනවා. ආධ්‍යාත්මික දියුණුවක් පැත්තට නැඹුරු වෙනවා. නැඹුරු වෙලා අන්න දියුණු කරගන්නවා. එතකොට අර Taman හිතිය මට්ටමට වඩා ඉපදි ඉපදිනකොට ආව මට්ටමට වඩා සෑහෙන එහා මට්ටමක ආත්ම භාවයක් දක්වා යන්න පුළුවන්. ඉතින් මේ කරුණු තේරුම් අරගෙන ඉතින් මරණයට සූදානම් වෙන එක මරණ මොහොතදී කරන්න බෑ. ඊට කලින් අපි සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒක සූදානම කියන්නේ ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලා සීලයක් සමාදන් වෙන්න වෙනවා. මොකද අපිට එකපාරට හිත හදන්න බෑ. කය වචනේ හික්මව ගන්න වෙනවා. කය වචනේ හික්මවන්න තමයි බුදුරජාණන් වහන්සේ අර වගේ සීලයක් පෙන්වන්නේ. එතනින් නිකන් අර වැටක් ගැහුවා වගේ. හැබැයි මේ මේ සීලය මේ මේ තේරුම් අරගෙන රකින්න සීලයක්. කියන්නේ ඇයි මේ සීලයක් කොමනා වෙන්නේ? මොකද මගේ තියෙන මේ කෙලෙස් බලය නිසා කෙලෙසුන්ගේ තියෙන ඝනබාලකම නිසා කෙලෙසුන්ගේ තියෙන මේ ප්‍රබලත්වය නිසා ඇතැම් වෙලාවක මගේ අතින් මේ සතෙක් මැරෙන්න පුළුවන්. ඇතැම් වෙලාවක මගේ අතින් හොරකමක් සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවක මම කාමයේ වර්ධවා හැසිරෙන්න පුළුවන්. ඇතැම් වෙලාවක මම උරු කියන්නත් පුළුවන්. ඇතැම් වෙලාවක මට මත්පැන් පානය කරන්නත් ඉඩ තියෙනවා. කියලා අන්න Taman තේරුම් ගන්නවා. මොකද මේ හිත හික්මිලා නැහැ. හිත නිරන්තරයෙන්ම යන අකුසල් වලට. ඒ ඒ බව තේරුම් අරගෙන අන්න වැටක් ගහ ගන්නවා. මොකද්ද පංචශීලය සමාදන් වෙනවා. ඉතින් ඒ පංචශීල් වලට මුවා වෙලා පංචශීල් වල ආරක්ෂාව සහිතව කල්පනා කරලා බලනවා මේ දැන් මම මේ සීලයක් ආරක්ෂා කරනවා. මම පොරොන්දු වෙලා ඉන්නවා. මේ පංචශීල් පද පහ ආරක්ෂා කරන්න කියලා එයා කල්පනා කළා. අන්න සතෙක් මරන්න ඉදිරිපත් වුනහම නොමර ඉන්නවා. දැන් මේ සතෙක් මරන්න නැති වෙලාවේ නොමර ඉඳීමෙන් නෙමෙයි මෙතන කුසලයේ වෙන්නේ. මරන්න අවස්ථාව ආවහම දැන් මදුරුවෙක් ඇඟේ වහද්දි හොඳට ඌ රිදවලා ලේ උරද්දි මරන්න අවස්ථාවක් තියෙද්දි නොමරා හැරීමෙන් තමයි අන්න කුසලයේ වෙන්නේ. විරති විරති කුසලයක් කියලානේ කියන්නේ. විරති සීලයක් කියලානේ කියන්නේ. ඒ ඕන හැටිය සිල්පද කඩ කරන්න අවස්ථාව තියෙද්දි සීලය ආරක්ෂා කරනවා. ඔන්න ඕන තරම් ඔන්න කාගේ හරි දෙයක් මේ මිනිස්යාට හොරෙන් ගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි නොකර ඉන්නවා. හොලකම් නොකර ඉන්නවා. ඊළඟට ආයි ඔන්න තව අනිත් පැත්තෙන් නිකන් ආරාධනාවක් තියෙනවා කාමයේ වර්ධව හැසිරෙන්න. නමුත් නොකර ඉන්නවා. ඕන හැටි අනිත් කෙනෙක්ව වංචා කරන්න බොරුවක් කියන්න අවස්ථාව තියෙනවා. නමුත් තමන් මේ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නේද කියලා තේරුම් අරගෙන බොරු නොකිය ඉන්නවා. ඊට ඕන තරම් අනිත් අය පමන්ව පොළඹවන්න හදනවා, කතා කරනවා, මේ මත්පැන් පානය කරන්න ඒත් නොකර අන්න තමන් අවබෝධයෙන් ගන්න සීලයක් ආරක්ෂා කරනවා. ඉතින් ඕක නැවත නැවත කරන්න කරන්න කාලයක් ඕක යන්න යන්න තේරෙනවා ඉතින් මේ සීලය විතරක් ප්‍රමාණවත් නැහැ. මේ හිතත් හික්මවන්න ඕනේ. මේ කාය වචනේ විතරක් මදි මේ හිත හැමතිස්සෙම මේ කෙලෙස් බරිතවයි තියෙන්නේ කියලා හිත හික්මවන්න පටන් ගන්නවා. ඒකට තමයි භාවනාවක් තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මරණයට සූදානම් වෙන්න වෙන්නේ. ඉතින් ওই විදිහට යන කෙනෙක් අර වගේ නිකන් පශ්චාත්තාප වෙලා ලොකුවට කියන්නේ පැතිගැනිලා මැරෙන්නේ නැහැ. මොකද සීලෙන් ආරක්ෂාවක් ලැබෙනවා. ඊට බණක් භාවනාවක් කරා නම් එතනිනුත් ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව තමයි ඉතින් මරණයට මුහුණ දෙන්න තියෙන්නේ. හොඳයි. අන්න එක්කෙනෙක් ඉදිරියපත් වෙනවා. හොඳයි. ඉන්නක බලන්න උසාවියට. හොඳයි. ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නේ මම හිතට දැම්ම දෙවෙනි එක ඉතින් මට දැනගන්න ඕනේ දැන් මම භාවනා කරන මට අර සතර කමටහන්ගේ සතිපට්ඨාන සතර සතිපට්ඨානයෙන් වගේ දැක්ක මම ඊයේ හවස තුනේ භාවනාවේදී. ඉතින් ඊට පස්සේ දැන් භාවනාව වැඩෙන්නෙම නැහැ. සිතවිල්ලම ගලාගෙන එනවා එනවා එනවා. ඉවරයක් නැහැ. ඒ ගැන අහගන්න තමයි අනිත් එක අපි දැන් අනිද්දට ගෙදර ගියාම ඊට පස්සේ අපි මොනවද කරන්නේ? <laughs> කියලා ඒක දෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔය මේ ගෙදර තියෙන රූපහානියක්. නෑ නෑ. <laughs> රූපවාහිනි බලන්නේ <laughs> නැද්ද? එහෙනම් කවදාවත්. අපි භාවනා කරනවා සක්මන් මළුවත් හදලා තිනවා මහත්යාගේ. එහෙනම් ඒකේ යෙදෙන්න, ඒ කියන්නේ මේකේ යෙදීම හරහා තමයි සිද්ධ වෙන්නේ. මේ භාවනාවම තමයි මේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණ ධර්මය කරා යහන්නේ. හොඳයි. අහකට ගන්න ඕනේ කොහොමද භාවනාව දැන් මම මට භාවනාව ඊයේ ඉඳලා අදුද්දී ඉඳලා නැවතිලා වගේ තියෙන්නේ. සිතුවිලිම ගලාගෙන එනවා එනවා ඉවරයක් නැහැ. හොඳයි. මොනවද එන සිතුවිලි? ගෙදර ගිහිල්ලා මොකද කොහොමද කරන්නේ කියලා. <laughs> මොනවද කියලා හිතා ගන්නවත් බෑ. <laughs> හොඳට භාවනා කරගෙන හිටිය මේ දවස් ටිකේ. ඒක තමයි. අද වැහිනවනේ ඒකයි. <laughs> ඉතින් දැන් මේ කමක් නැහැ. ඊයේ මොකද වුනේ? ඊයේ මේ භවනා කරද්දී කොයි විදිහටද වැටහුනේ මේ ආනාපාන සතියද කර කර හිටියේ ආනාපාන සතිය කළා මගේ වේදනාව ආව දෙපොලකට හොඳට සුවයක් ලැබුණේ වේදනාව වේදනාවෙන් සුවයක් ලැබුණාද වේදනාව බලද්දී වේදනාව පහව ගියාද සතිය පිහිටෙව්වයි දෙපොලට හොඳයි සතිය පිහිටවලා කොච්චර කාලයක් භවනා කරනවද මම දැන් අවුරුදු 8ක් විතර වෙනවා. කරනවා. හොඳයි. ආනාපාන සතියෙමද කළේ? කළේ ආනාපාන. හොඳයි. ඒකේ يعني වර්තමානයේදී ආනාපාන සතියට හිත යොදලාද තාමත් පටන් ගන්න. එහෙමයි. ඊයේ රාත් ඊයේ අවසන් මම එක එක පැත්තකින් විතරයි මට දැනුනේ. යනවා එනවා දෙකම එක පැත්තෙන් දැනුණා. හොඳයි. ඒ වෙලාවට. ඊට පස්සේ ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ එහෙම්ම හිතිය බලාගෙන ඉන්නකොට තමයි අර වේදනාව ඇති වුනේ. හරි. ඊට පස්සේ වේදනාව බලන්න හිත දෙදුවා. ආ. ඊට පස්සේ වේදනාව දුර වෙලා ගියා. සාහනයක් දැනුණා. එහෙම. හොඳයි. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ මේ වේදනාව නැතුණාම මට හරිම සතුටක් ප්‍රීතියක් ඇති වුණා. ඊට පස්සේ මට මතක් වුණා ලොකු ස්වාමීන් වහන්සේ කියන දේ නිතරම මූණ මූණට මූණලා දාලා සතියෙන් ඉන්න කියලා. එහෙම මම හිටියා ඒ ගමන. එතකොට නැති වෙලා ගිය වේදනාවට يعني මේ පැත්තට එතනට වගේ නිකන් අවධානය යොමු කරගෙනද හිටියේ? නැත්නම් ආනාපාන සතිය. ආයෙත් ආනාපානෙටම හිත යොදාගෙන හිටියා. හිත යොදාගෙන සතිය පිහිටවාගෙන හිටියා. ඒ ඉන්නකොට තමයි මේ ප්‍රීතිය තව තවත් වැඩි වෙන සුඛයක් වගේ මට අර මොකද මේ කය සැහැල්ලුණාද? කය සැහැල්ලුණා. ඔයාලගේ නිකන් පොඩ්ඩක් පැද්දෙන ගතියක්. හොඳයි. එහෙම ආවා. ඊට පස්සේ ඒකත් ඒක දිහාවත් එහෙම බලාගෙන ඉන්නකොට මට මට මට පේනුණා මෙහෙම ඉන්නකොට මෙහෙම කානුවක් වගේ දිගට ගිහිල්ලා දිය පාරක් උඩට යනවා වගේ පුංචි. ඒ ගිහිල්ලා ගිහිල්ලා ටිකක් කියන්නේ තමන් ඉස්සරහා ඉඳද්දිද ඒක පේන්නේ. එහෙම වුණා. ඊට පස්සේ ඒකත් එහෙට ගියාට පස්සේ ලොකු කහ පාට ආලෝකයක් එතන විහිදුණා. ඉතින් මට එහෙම ටිකක් කියලා බලනකොට මට හිතුණා මේ රූප නේද මේ ඔක්කොම කියලා. මේ රූප කියලා එහෙම මම එතනින්ම නැවතුණා. ඒක බලන්න නැතු මේ රූප නේද කියලා. හරි සක්මන් භාවනාවක් කරනවද? කරනවා. ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදිත් මේ අර හොඳට කය වැටෙනවා අර විලුඹත් මේ ධනිස්සත් හොඳට මට වැටෙනවා අර එහෙට මෙහෙට යනවා. දැන් ඕමනාවෙන්ම මේ මේ මේ පාද ස්පර්ශනවට එතෙන්ට හිත හොඳට තද කළා මේ හිත මේවා කළා ඒ ස්පර්ශයන් දකින්නවද? දකින්නවා. එහෙමද කරන්නේ? එහෙමනම් ටිකක් දැන් කියන්නේ මේ ඔය සක්මන් භාවනාවත් දිගටම අවුරුදු ගාණක් තිස්සේ කළාද? හැමදාම කරනවද? නෑ. දැන් සක්මන් භාවනාව හොඳට කරන්න අරගෙන දැන් මාස 6ක් විතර වෙනවා. මාස 6ක් විතර. එතන ටිකක් අර වෙනදට අනිත් කට දැන් අනිත් කටයුතු කර කර ඉන්නකොට හිතේ තත්ත්වය කොහොමද? හුඟක් සිතුවිලි එනවද? අනිත් කටයුතු වෙලාද? එහෙම නැහැ සාමාන්‍යයෙන් ඒත් මා දැන් මෙතන කී කී ඒ චිත්තක්ෂණයෙම ඉන්නේ හුඟක්. ඉන්න බලනවා. ඒ කියන්නේ සතියෙන් ඒ යමක් කරද්දී ඒ ඒ ඒ කරන කටයුත්තේ හිත යොදලා කරන්න බලනවා. එහෙම කිව්වොත් හරියද? එහෙමයි. හොඳයි. එහෙමනම් මුකුත්ම මේ කරදරයක් වෙලා නැහැ. කරදරයක් වෙලා නැහැ. මේ තව ටිකක් කොහොම යන්න සක්මන් භාවනාවේ යෙදෙද්දි සැහැල්ලුවෙන් යන්න. හුඟා කොමනාවෙන් මේ උමනාවෙන් කියන්නේ අර ස්පර්ශ වෙන තැන් වලට බලෙන් හිත දාන්න යන්න එපා. ටිකක් සැහැල්ලුවෙන් කයට හිමීට යන්න පුළුවන් වේගෙට, Tamanට පහසුවෙන් යන්න පුළුවන් වේගෙට කයට යන්න දීලා නිකන් සැහැල්ලුවෙන් ඒ දිහා බලන්න. දැනෙන දේත් එක්ක බොහොම සැහැල්ලුවෙන් ඉන්න. හිතට නිකන් වදයක් කරගන්න එපා. මේක තාම මම මෙතෙන්ට ගියේ නෑනේ. මම මෙච්චර කාලයක් කරනවානේ. මේ අනිත් ඈනම් අන්න අතන ඉන්නවානේ. මම තාම මෙතනනේ කියලා ඒවා හිතන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් යන්න. කියන්නේ මේ හිතට ආතතියක් භාවනාව නිසා ගොඩනැගුණොත් ඒ කියන්නේ අපිට වැරදිලා. ඒ කියන්නේ භාවනාව නිසා ආතතියක් එන්න බෑ. භාවනාව කියන්නේ හිතේ දියුණුවක්නේ, හිතේ වැඩිමක්නේ. ඉතින් ආතතියක් එනවා කියන්නේ අපි කොහේ හරි අල්ලලා මේ භවනා වරද්දගෙන තියෙන්නේ. ඒ නිසා එහෙම ආතතියක් දෙන්නේ නැතුව කොහොම සැහැල්ලුවෙන් යන්න. ඇවිදිනවා කය නිකන් සැහැල්ලුවෙන් මට දැනුණත් එකයි නැදුණත් එකයි. අන්න ඒ වගේ නිකන් අත්හැරලා දාලා වගේ පොඩ්ඩක් හිමීට යන්න. ඊට පස්සේ ඉඳගෙන කරන භාවනාවේදීත් ආස්වාස ප්‍රසආසය එක්ක ගියාට කමක් නැහැ. ඊළඟට ඔන්න ඒක මේ අඩු වුණා බොහොම සූක්ෂම වුණා වේදනාවක් දැනෙනවා නම් වේදනාව නිරීක්ෂණය කරන්න දැන් ඒක කළත් තියෙනවනේ නේද නිරීක්ෂණය කරනවා ඒක නොපෙනී යනවා ආයෙත් ඕනනම් ආනාපානට යන්න වමනාම නැත්තම් විශේෂ අරමුණක් නොදී ඉන්නත් පුළුවන් ද කියලා බලන්න හොඳයි ආනාපාන චක්මන් භාවනාවේදී සත්‍යයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි කියලා එහෙම හිතුවට කමක් නැද්ද අවශ්‍ය නැහැ එහෙම හිතන්න ඕනේ ඒවා නිකන් නිකන් ඉබේටම හිතුනොත් ප්‍රශ්නයක් නැහැ. ඌමනාවෙන් හිතන්න යන්න එපා. මොකක්වත් ඌමනාවෙන් හිතන්න යන්න එපා. කරගෙන යනකොට නිකන් එක පාට නිකන් වැටහීමක් ආවට වරදක් නැහැ. හොඳයි. හොඳයි. මොකද කරදරයක් වෙලා නැහැ. හොඳයි. හරි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම සමාධියේදී මට ගොඩාක් වෙලාවට සිතුවිලි එන්නේ නැහැ. සමහර ලාවට ඔය එකක් දෙකක් ඇවිල්ලා යනවා. මම ඉතින් සමාධියෙන්ම ඉන්නවා. සෑල්ලුයි ගතියෙන්ම ඉන්නවා. හුස්ම රැල්ල නැහැ. හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. කය කය සැහැල්ලුවෙන් ඉන්නවා. ඒක මට විනාඩි 45ක් විතර පැයකට ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නමුත් මේ අද උදේ පැය දෙකක් පමණ ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මම හිටියා. ඒක මට හරි සතුටක්. මගේ ආශිර්වාදයෙන් නන් නෙමෙයි. <laughs> ඒක වහන්සේට කියන්න මට ඕන කම නිසා. තමන්ගේ හැකියාව නිසා. <laughs> <laughs> ස්වාමීන් වහන්සේ තව එකක් මට මේ මේ <laughs> ඒ භාවනාවේදී උදේ පාන්දර නැගිල්ල කරන එක වඩා තරම හිටින්නේ නැහැ අනික් වෙලාවල් වලට. ඒක නම් හිටිනවා. ඒක මම ගෙදරදිත් කරන භාවනාව. උදේ 3ට නැගිලා භාවනා කරනවා 4 වෙනකොට මොනකට හොදලා කරනවා. ඒක මට කොහොමදත් පැයක් විතර හිටිනවා. හැමදාම. හැබැයි ඒ ප්‍රමාණය ඊට පස්සේ පැය භාගයක් වැඩ කරන ගමන් මතක් නම් ටක් ගාලා ඉඳගෙන භාවනා කරනවා. ඒක පැය භාගයක් වගේ පමණ තමයි. කමක් නැහැ. ඒකේ වරදක් නැහැ. يعني පුළුවන් يعني මුල් ඔය කාලවල යනකොට කොච්චර භවනා කරත් වරදක් නැහැ. මේ දැන් කොච්චර කාලයක් තිස්සේ කරනවද? සාමාන්‍යයෙන් දැන් අවුරුදු 5කටත් වැඩි ප්‍රමාණයක් කරනවා. දැන් එතකොට ආනාපාන සතිය කරගෙන යද්දී ආනාපාන සතිය සංසිඳනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සංසිඳනවා. සංසිඳනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සංසිඳනහම මොකද කරන්නේ? මුකුත් නැහැ ඔහේ ඉන්නවා. සෑල්ලුවෙන්ම ඉන්නවා. ඉස්සර ඉස්සර මොකද කළේ? සංසුනාට පස්සේ. හිතේ සතුට තමයි ගොඩක් තියෙන්නේ. එහෙම හිටියයි. මොනවාක්වත් කරේ බලන්නේ නැහැ. මුකුත්ම බලන්නේ නැහැ. සංසදන ඔහේ ඉන්නවා. ඔව්. කියන්නේ දිගටම කරේ එහෙම. ඔව්. ඊට පස්සේ සක්මන් භාවනාවත් අවුරුදු ගාණක්ම කරාද? ටික ටික කරා. මෙහි ආවට පස්සේ නම් වැඩිපුර දැන් පියවරවල් 20ක් විතර වගේ යන්න පුළුවන්. ඊට පස්සේ සිතුවිලි එනවා. ඔව් වෙන වෙන පැත්තට හිත යනවද නෑ සොයනස මේ එහෙම නැහැ යටිපතුල් දෙක පොළොට තද වෙන ගතිය තියෙනවා බර ගතිය තියෙනවා ඔව් ඒව බලාගෙන යන්න පුළුවන්ද ඒව බලාගෙන යන්න පුළුවන් සොයනස ඒ ඒ වෑයම හොඳට හිත තියෙනවද එහෙම සොයනස හොඳයි ඊට පස්සේ කියන්නේ හිත පිට යනවා හැර මේ මුකුත් මේ කරදරයක් නෑ නෑ නැහැ අරකෙම ඉන්න පුළුවන් මම භාවනාවේදී පිට යන්නෙම නෑ යන්නෙම නෑ අර අරමුණේම ඉන්න පුළුවන් ඉන්න පුළුවන් හොඳයි එහෙමනම් අර මේ සක්මන් භාවනාවේ දැනෙන්නේ මොනවද කියලා මට පොඩ්ඩක් කියන්න. ශානස මේ යටි යටිපතුල පොළොවට තද වෙන ගතිය දැනෙනවා. වම් දකුණු පාදයේ ටිකක් වැඩිපුර තද වෙනවා. ඇඟිලි බිලුඹ ඒ හොඳට තද වෙන ගතිය දැනෙනවා. සමහර ලාවට මේ වම් පාදේ වැඩිය නැහැ. දකුණු පාදයේ තමයි වැඩිම තද ගතිය දැනෙන්නේ. හොඳයි. එහෙමනම් කමක් නැහැ. ඔය වම දකුණ කියන එක පොඩ්ඩක් අමතක කරලා දැන් මේක වමේද දකුණේද කියලා නැතුව නිකන් ඒ තදවීමත් එක්ක ඉන්න. එහෙනම් තදවීමක් ඔන්න තියෙනවා. පාදයක් ඔන්න වම් පාදයක් ඔන්න ආවා. ඒ වෙලාවදී තදවීමක් දැනෙනවා. ඒක ඔන්න මුලින් තිබුණේ නෑ මේ තදවීම. ඔන්න දැන් තදවීමක් පටන් ගත්තා. ඒ තදවීම දැන් ඔන්න ටිකක් ටිකක් වෙනස් වෙනවා. ඒක ඔන්න දැන් ටිකක් නැතිලා ගියා. ඔන්න ආයි තව තැනක පාදයේම තව තැනක ඔන්න තදවීමක් පටන් ගන්නවා. ඒක වෙනස් වෙනවා. ඔන්න ඒක නැති වෙලා යනවා. ඔන්න අනිත් පාදයට යනවා. ඒකෙත් තදවීමක් තියෙනවා. ඒකත් ඔන්න පටන් ගන්නවා. ඒකත් වෙනස් වෙනවා. ඔන්න ඒකත් නැති වෙලා යනවා. ඔය විදිහට නිකන් අර ඒ වගේ හිත පොඩ්ඩක් තව සරල කරන්න. එහෙමයි බරක් කරගන්න එපා සරල කරගන්න. ඒ තදවීමක් විතරයි තියෙන්නේ. දැනෙන්නේ තදවීමක් විතරයි. ඒකෙත් නිකන් වෙනස් වීමක් තියෙන්නේ. අන්න ඒ විදිහට පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් ඕක බලාගෙන යන්න. සක්මන් භාවනාවට වැඩිපුර කරන්න මොකද ඒක තාම ඒකට තාම මාස 6යිනේ කරලා තියෙන්නේ. හින්දා ඒක ඒක තව ටිකක් එදෙන්න. ඒකෙන් තව ටිකක් හැදිලා ඒවි එතකොට. ඒකෙන්ම පරයන්කෙත් හැදිලා ඒවි. හොඳයි. වේදනාව සොයනාංශ මෙහෙ එනකොටත් මගේ මේ කකුලේ දනිස්සය අමාරුවක් තිබුණා. එක දවසක් නම් හොඳටම තිබුණා. දැන් නම් ඊට පස්සේ නැත්වෙම ගියාද මන්ද ඔබ නෑ ඒක. හොඳයි. ඒක නැතිලා ගිහින්. හොඳයි. හොඳයි. පෙරවන් සන්නයි. පොඩ්ඩක් මෙතෙන්ට එමුද? හොඳයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ දැන් පැහැදිලි කළා මරණය හා මරණ මංචකය සම්බන්ධයෙන්. <laughs> මේ එතනදී මේ සමහර අය පින් පොත් කියනවා. පොතක් කියවනවා. ඔව් ඔව්. ඒ සම්බන්ධයෙන් ඒක හොඳයිද ඒ ඇයි ඒකේ යම් දෙයක් තියෙනවද කියන එකයි. දෙවෙනි කාරණාව හිත හා අරමුණු භාවනාවේදී වෙනස මට අපහැදිලි ගැන හිතයි අරමුණයි ගැන පැහැදිලි. හොඳයි. ඔයකද තියෙන ප්‍රශ්නේ? ඔය දෙක. හොඳයි. හොඳයි. මේ දැන් අර ඇත්තටම ඉස්සර මේ තිබිලා තියෙන ඔය වගේ ක්‍රමයක් ඔය පින්පත කියවීමක්. ඒ කියන්නේ දැන් අපිට මේ ඔය භාවනාවක් කරහා වගේ තමයි අරමුණකින් තොරව මත්තම ගැන කතා කරන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් නැවත නැවත ඉපදිබති යන <clears throat> ගමනකදී ඉතින් අපි කුසලයක් පිහිට කරගෙන තමයි යන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කුසල් කරන්න කියලා කියන්නේ මේ පින්දහම් කරන්න කියලා සාමාන්‍යයෙන් ඉතින් කියනවනේ. එතකොට මේ පින්දහම් මතක් වීම ඇත්තටම ඊළඟ භවයට ප්‍රයෝජනවත් වෙනවා. මොකද මරණ මොහොතේදී අපේ හිතට එන්නේ කියන්නේ පිනක් කුසලයක් ඒ පැත්තක් නෙමෙයි නම් අපිට ওই වෙලාවේදී අනවශ්‍ය මේ ලෝභ සහිත නැත්නම් ද්වේෂ සහගත දෙයක් ආවොත් එතෙන්දින් අර ඊළඟ භවය මේ නරක පැත්තටයි යන්නේ. නමුත් අර්පී අර කරපු දෙයක් මතක් වෙනකොට කරපු හොඳ කුසලයක් මතක් වෙද්දී අන්න අපි නිකන් එක්තරාන්දමකින් අර හිත ටිකක් දැන් දුර්වලලා ඉන්න වෙලාවේ නැත්නම් කයත් දුර්වලලා ඉන්න දුර්වල වෙලා ඉන්න වෙලාවේ කවුරු හරි ඇවිල්ලා අර පින්පොත කියවනකොට ආ මම මේක මෙහෙම දෙයක් කළා නේද කියලා අර ඒ කුසලයක් හොඳට මතක් වෙලා තමන් ඒක කරපු ආකාරය හරි නැත්නම් ඒ හරහා වෙච්ච කුසලය හරි කුසලය මුල් කරන්න මුල් වෙච්ච කවුරු හරි වටේ පිටේ හිටපු කවුරු හරි වගේ මොනා හරි දෙයක් ඊට සමගාමී මේකත් එක්ක මතක් වෙන්න පුළුවන්. එතකොට අර කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා ඉතින් ওই ආකාරයෙන් ඔය මොන යමක් හරි නිමිත්තක් පහළ වෙලා ඒ ඔස්සේ ඉතින් මරණය සිද්ධ වෙනවා. ඉතින් අර කුසලයක් මතක් කිරීම තමයි පින්පොත කියවීමෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ මතක් වෙච්ච එක අනුව පොඩ්ඩක් ඉතින් අර ඊළඟ භවයේ භවය තීරණය වෙන්න මේක මුල් වෙනවා. දැන් ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඔය මැරෙන මොහොතේ මේ පිරිත් කියනවා වගේ දේවල් කරද්දී අර හිත අනවශ්‍ය විදිහට බය වෙලා තැතිගැනිලා නිකන් ලෝභයෙන්, ద్వේෂයෙන් ඉන්නව වෙනුවට අන්න කුසලයේ පැත්තකට නිකන් පොඩ්ඩක් නැඹුරුවක් හදලා දෙනවා. බලෙන්ම හරි තල්ලු කරලා දානවා. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. ඊළඟට අනිත් එක මොකක්ද ඇහුවේ ප්‍රශ්නේ මේ තේරුම් ගන්න. හිතයි අරමුණයි තේරුම් ගැනීම. එහෙම කිව්වොත් දැන් ඇත්තටම දැන් අපි හිතමු දැන් මේ කය දැනෙනකොට අපේ මේ මුලින් ආස්වාසයක් කියලා දැනෙනවා කියලා හිතන්න. ආස්වාසයක් කියලා දැනෙන මට්ටමේදී ඔන්න ආස්වාසයක් තියෙනවා ආස්වාසය දැනගැනීමක් තියෙනවා. හැබැයි මේ ආස්වාසය කියන එක අපි දාගත්ත නමක්. හැබැයි ඊට තව ටිකක් එහාට ගිහිල්ලා නිකන් ඔන්න ඇතිල්ලීමක් තියෙනවා. එහෙම නැත්නම් නිකන් තදවීමක් දැනෙනවා. එහෙම නැත්නම් සිසිල් ගතියක් දැනෙනවා. උණුසුම් ගතියක් දැනෙනවා. ඒව වෙවිලා කෙලින්ම මේ රූප වල තියෙන ඊටාම ප්‍රාථමික මට්ටමක්. දැන් ඕක ඉතින් විස්තර කරන්න පොඩ්ඩක් මේ දැන් අපි අපිට දැනෙන මේ තද ගති, බුරුල් ගති, සිනිඳු ගති, සියුම් ගති ඔය වගේ අර ප්‍රධාන දැන් බුදුරජාණන් වහන්සේට අනුව, කියන්නේ ධර්මයට අනුව කරපු එක විවරණයක් තමයි මේ මුළු ලෝකයේම භෞතිකව තියෙන්නේ සතර මහා ධාතුවක් කියලා. පටවියාපෝ තේජෝ වායෝ කියලා. ඉතින් ඔය නවීන විද්‍යාවෙන් නම් ඉතින් එක එක මූලද්‍රව්‍ය වශයෙන් ඔය ඉතින් පෙන්නලා තියෙනවා. ඉතින් ඝන ස්වභාවයක් තියෙනවා, නිකන් ද්‍රව ස්වභාවයක් තියෙනවා, වායෝ ස්වභාවයක් තියෙනවා, උෂ්ණ තේජ උෂ්ණ තේජෝ ස්වභාවයක් තියෙනවා. ඔය හතර තමයි තියෙන්නේ. ඉතින් අපි අපි කරන්නේ ඔය හතරෙන් හැදිච්ච දේවල් වලට නමක් දෙනවා. අපි නමක් දෙනවා නමක් දෙනවා කියලා කියන්නේ ඉතින් දැන් මෙතන තියෙන අපි තුමු තද මොනාහරි රළු දෙයක් තියෙද්දි ඔන්න අපි ඒකට නමක් දුන්න ඔන්න මේක කළු ගලක්. ඔන්න මේ තව තද දෙයක් තියෙන ඔන්න මේකට ටයිල් එකක් කියලා කියනවා. තව තද දෙයක් තියෙන ඔන්න මේකට රෙදි කැල්ලක් කියලා කියනවා. තව තද දෙයක් තියෙන මේකට ඔන්න මේසයක් කියලා කියනවා. ඉතින් අර මේ විදිහට අපි පුළුවන් තරම් මේවට නම් දීලා නම් දීලා නම් දීලා මුළු ලෝකෙම මේ භාෂා ව්‍යවහාරයන් ඔස්සේ තමයි තියෙන්නේ. අපි හිතන්නේත් ඕවා ඔස්සේ. අපි දකින්නෙත් ඒවා ඔස්සේමයි. භාෂාවන් ඔස්සේ තමයි අපි අපි හිතන්නේ. අපිට හිතන්න භාෂාවක් ඕනේ නේද? ඉතින් ඒ වගේ මේ තනිකර මේ හිතේ දුවන්නේ ඔය වගේ මට්ටමක්. ඉතින් ඒ මට්ටමේදී මේ හිත මුදව ගන්න හරි අමාරුයි. මුලා වෙලාමයි ඉන්නේ. ඒ ඒ මට්ටම කඩා ගන්න තමයි අර තියෙන අපිට දැනිච්ච ඊටාම ප්‍රාථමික ප්‍රාථමික මට්ටමට ගේන්නේ. භාවනාවදී විපස්සනාදී විශේෂයෙන් කරන්නේ දැනිච්ච ප්‍රාථමික දැනෙන ප්‍රාථමිකම මට්ටමට ගේනවා. එතන ඉඳන් ආයි මේ ඒවට නම් දෙන්න යන්න අවශ්‍ය නැහැ. තද ගතියක් නම් ඒ තද ගතිය මට දැනෙන තද ගතියයි තවත් කෙනෙකුට දැනෙන තද ගතියයි දෙකම එකයි. ඊළඟට දැනෙන මේ සිනිඳු ගතියක් නම් තවත් කෙනෙකුට දැනෙන සුනිඳු ගතියත් එකමයි. අන්න ඒ වගේ මේවැය තියෙන අර ඊටාම මේ ප්‍රාථමික මුල්ම මූල මට්ටම තමයි මේ විපස්සනාවේදී අරමුණු වෙන්නේ. ඒ ඒ මට්ටම තමයි යන්න රූප කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. රූප කියලා කියන්නේ අන්නේ ඒ දැනෙන මට්ටම. ඉතින් ඒ දැනෙන මට්ටම ඔන්න අපි අරමුණු කරනවා හිතින්. දැන් දැනෙන ගතියක් තේනවා එකඟ වෙච්ච හිතකින් අන්න තද ගතියක් අරමුණු කරනවා. ඒ තද ගතියක් අරමුණු කරද්දී ඒ තද ගතිය තේරුම් ගන්නේ නාම ධර්ම වලින් කියලා කියනවා. නාම ධර්ම පහක් ධර්මයේ පෙන්නනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. මේ මේ තද ගතියක් දැනෙනකොට ඒ හරහා යම් වේදනාවක් තියෙනවා. මේකේ යම් සංඥාමය ස්වરૂපයක් තියෙනවා. කියන්නේ හඳුනා ගැනීමක් තියෙනවා. ඒ හරහා යම් සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. මෙතන ස්පර්ශයක් තියෙනවා. පස්ස මානසිකාර. මෙතෙන්ට අපේ ඒ තද ගතිය දැනෙන තැනට අපේ අවධානය යොමු කිරීමක් තියෙනවා. ඉතින් මේ මේ මූල එහෙම නැත්නම් මේ හිතේ තියෙන හිතේ තියෙන ප්‍රාථමිකම මට්ටමක් හරහා තමයි මේ තදගතිය තේරුම් ගන්න. ඒතකොට තදගතිය රූප කොටස් වලට අයිති. තේරුම් ගැනීම නාම කොටස් වලට අයිති. ඉතින් මේ විදිහට මේ නාම රූප වශයෙන් තමයි මේ දෙක ඈඳිලා තියෙන්නේ. ඉතින් මෙහෙම දෙයක් තමයි දිගහැරෙන්නේ. ඉතින් අපි යමක් තේරුම් ගන්න හිත පාවිච්චි වෙනවා. හිතේ තියෙන ප්‍රාථමික මට්ටම තමයි අර නාම ධර්ම ටික. අර පහ. ඒකෙන් තමයි මේ තදගතිය තේරුම් ගත්තේ. අපිට හිතක් නැත්තම් තදගති කොච්චර තිබුණත් තේරෙන්නේ නැහැ. දැන් ගහකට ගලකට ඕනතරම් තදගති තියෙනවා එතන. නමුත් ඒගොල්ලන්ට හිතක් නැති නිසා ඒවා තේරෙන්නේ නැහැ. දැන් ගල් දෙකක් එකට හැප්පුණාට මොකක්වත් වෙන ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඒ වුණාට ඔන්න ගිහිලා ගැටුනොත් ඔන්න එක්කෙනෙක්ගේ ඇඟක් තව එක්කෙනෙක් එක හැපුණොත් ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපි ඒක තේරුම් ගන්නවා. නාම ධර්ම හරහා ඒක තේරුම් ගන්නවා. අන්න ඒ වගේ ඉතින් මේ භාවනාවේදී අර ප්‍රාථමික රූප ධර්ම තේරුම් ගන්නවා ඒ වගේ තියෙන ගති ලක්ෂණ හරහා ඒ තේරුම් ගන්නේ නාම ධර්ම හරහා. කොහොම දෙයක් තමයි වෙන්නේ. හොඳයි. තව පැටලුණාද දන්නේ නැහැ. <laughs> මේ ඒ කියන්නේ ඕවා ගැන දැම්ම ඒ කියන්නේ <clears throat> අපි හිතලා බැලුවට ප්‍රශ්නයක් නැහැ මේ ධර්මයේ ඒවා ඉතින් විස්තර වෙනවා භාවනාවේදී ඉතින් අර සරල මට්ටමකින් ඒවා තේරුම් තේරුම් තේරුම් යනවා ටික ටික ටික ටික යනකොට හොඳයි ස්වාමීන් වහන්සේ මරණය ගැන කතා කරන වෙලාවේ මං හිතුවේ දැන් අපි ඒ දැන් යම් මිනිස්සෙක් මරණ අවස්ථාවේදී දැන් අපි දන්නවා මෙයාගේ අන්තිම අවස්ථාව කියලා. එතකොට එයා කරපු පින්පව් අපි දන්නෙත් නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපිට එයාට ඇහෙන්න අසානිත්‍යයි ඒ වගේ දෙයක් කියන්න හොඳ නැද්ද? මිනිස්සයා තවත් හොල්මන් වෙලා යනවා. <laughs> මේ මන්දනේ ඔය තේරෙන දෙයක් කිව්වනම් හොඳයි කියලා හිතනවා මට මේ එයා භාවනා කරපු කෙනෙක් කෙනෙක් නම් ඉතින් භාවනා කරපු කෙනෙක් නම් ඉතින් ඒ ඒ මානසිකාරයක් එන්න ඉඩ තියෙනවා මානසිකාරයක් කියන්නේ එයා තේරුම් අරන් තියෙනවනේ මැරෙන්න කලින් මොකද්ද මේ වෙන්නේ කින්ද මන්ද කියලා ඒ නිසා ඉතින් එයාට අපි අපි මොකද අත නොදා ඉන්න එක තමයි එහෙමනම් හොඳ ඒ කියන්නේ දැන් ඔය වටේ ඉඳන් කට්ටිය එක එකව කරන්න යාමම ඒ මනුස්සයාට කරන හානියක්. එහෙනම් අපි කට්ටිය ඒ කියන්නේ අඬනවා, දොඩනවා, ඒවා මේ දැන් තේරෙනවා නම් මිනිස්සයා දැන් ඉන්නේ අන්තිම මොහොතේ කියලා. හොඳම දේ එයාට ඒ දේ නිස්කලංකව මේ සාමකාමීව වෙන්න ඉඩ හරින එක. එතකොට ගිරිමානන්ද සූත්‍රය වගේ ඒ වගේ දේවල් කමක් නැහැ. ඉතින් ඒ ගැන ධර්මය පොඩ්ඩක් හරි නැඹුරුවක් තිබුණ කෙනෙකුට අන්න ඒකයි පිරිත් ටිකක් වගේ දෙයක් කියන එක හොඳයි. මොකද එයා එතකොට හිතේ මේ චකිතයක් නැතුව නිකන් ධර්මයට යොමු වෙලානේ මරණයක් සිද්ධ වෙන්නේ. ඒකේ වරදක් නැහැ. ඉතින් ස්පිරිත් ටිකක් ඇහෙන්න සලස්සනවා කියන එකේ වරදක් නැහැ. නමුත් අර එයාට නොතේරෙන දෙයක් ලොකු දෙයක් අපි එයා දන්නේ නැති දෙයක් කිසිම දහමක හිටපු නැති කෙනෙකුට අර වගේ ලොකු දෙයක් කියන්න ගියොත් එයාට එතනින් ඉන්නේ වික්ෂිප්ත භාවයක් නේද? දැන් ස්වාමීන් වහන්සේ අනිත්‍යයි කියලා අන්තිමටම දැනගත්තොත් හුඟක් හොඳයි කියන එක මට ඇහිලා තියෙනවා. මම දන්නේ කොහොමද කියලා. හොඳයි ඉතින් අතහැරේ අතහැරීච්ච තරමට නම් හොඳයි. කියන්නේ ලොකුවට දැන් එයාගේ හිතේ තියෙනවා නම් මේවා ඉතින් මේ කියන්නේ ලොකු තණ්හාවක් චරිතව නම් ඉතින් එයා ඉන්නේ. ඒක ඉතින් කඩා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක මම දන්නේ කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා ඉතින් ඔය තව කෙනෙක් බාහිරින් ඉඳලා මේක අනිත්‍යයි මේක වැඩක් නැහැ මේක අතහැරලා දාන්න හිතින් කියලා උත්සාහයෙන් වරදක් නැහැ ඉතින් උත්සාහ කරලා බලන්න එහෙමනම්. <laughs> දැන් ස්වාමීන් වහන්සේ මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මෛත්‍රී භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ අපේ ගෙදරවල් වල ඇයට මෛත්‍රී කළොත් ඒක නිකන් ආසාවල් පැත්තකට යවිද? නෑ අනේ මෛත්‍රී භාවනා කරද්දී සාමාන්‍යයෙන් පොඩ්ඩක් නීතියක් වශයෙන් කියනවා මේ කියන්නේ මුල් යුගයේදී විරුද්ධ ලිංගික අය අරමුණු කළා මෛත්‍රී කරන්න එපා කියලා. <clears throat> මොකද මේ එතන හරහා එන්නේ ඒක මොකද මෛත්‍රියේ තියෙනවා රාගයට බර බවක්. කියන්නේ මේ මොකද්ද ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ මෛත් මෙත්තා මුඛේන රාගෝ වංචේති කියලා කියනවා. වංචක ධර්මයක් වශයෙන් මෛත්‍රියක් වශයෙන් පහළ වෙනවා. නමුත් යට තියෙන රාගය. ඒ නිසා මේ සාමාන්‍ය මෛත්‍රී භාවනාව පුහුණු වෙද්දී මුල් කාලෙදී විරුද්ධ ලිංගික කෙනෙක් අරමුණු කළා මෛත්‍රී කරන්න එපා කියලා. තමන්ට සමාන තමන් මේ සම මේ පිරිමි නම් පිරිමි කෙනෙක්ව අරමුණු කරන්න කියනවා ගැහණු නම් ගැහණු කෙනෙක්ව අරමුණු කළා තමයි සාමාන්‍ය මෛත්‍රිය පුරුදු වෙන්න කියන්නේ. හැබැයි ඉතින් පස්සේ අර සම්පූර්ණයෙන් සියලු සත්‍යයන් අරමුණු කළා යද්දී ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු ගැහණු පිරිමි සියලු ભેද අතහැරලා සියල්ලන්ටම මෛත්‍රී කරන්න පුළුවන්. දැන් අපේ දරුවෝ ගැන එතෙන්දී පුළුවන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ අපි අර එහෙම කෙනෙක් අපේ මගේ කියලා කෙනෙක් එක්ක මෛත්‍රී කරන්න ගියාම මමත්වේ වර්ධනය වෙන්න පුළුවන්. ඒකයි සාමාන්‍යයෙන් අරමුණු කරන්න කියන්නේ මුලින් මේ තමන් ගරු කරන මගේ කෙනෙකුත් නොවන මගේ කෙනෙකුත් නොවන තමන් ගරු කරන කෙනෙක්. එතකොට යාගේ තියෙන්නේ නිකන් අර මේ එහිකටවත් නැහැනේ මගේ කෙනෙකුත් නෙමෙයි මගේ අම්මා තාත්තා මගේ දරුවෙක් එහෙම කෙනෙකුත් නෙමෙයි හැබැයි මට නිකන් ටිකක් පිහිට වෙච්ච මග පෙන්නපු මම ගරු කරන කෙනෙක් ඉතින් එයාගේ මම සාමාන්‍යයෙන් මට තියෙනවනේ එයා ගැන නිකන් ප්‍රසන්න ස්වභාවයක් හිතේ තියෙනවනේ. එතකොට මම එයාට කල්පනා කරනවා මේ අනේ මේ මිනිස්සයා මේ මේ ගුරුතුමා මේ සාමුදුරුවෝ මේ කවුරු හරි පියතුමා ඔන්න මේ සුවපත් වේවා. එහෙම කියලා කියද්දි එතන තියෙනවා නිකන් අර ගෞරව මුසු වෙච්ච මෛත්‍රී සාගත බවක් තියෙනවා. එතෙන්දී අර අනවශ්‍ය දේවල් වලින් මේක දූෂිත වෙලා නැහැ මෛත්‍රී හැඟීම. නිකන් සාමාන්‍ය මෛත්‍රී හැඟීමෙන් යන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ අපි පොඩි දැන් මම ගුරුවරයෙක් අපි උගන්වුවා මේ ළමයින්ට මෛත්‍රී භාවනා කරනකොට ඉස්සෙල්ලාම මම ගැන කරන්න ඊට පස්සේ පවුලේ අය ගැන කියන්නේ දෙවෙනි පියවර තුන්වෙනි පියවර එහෙම කියනවා. ඉතින් අර තමන්ගේ හිතවතුන්ට කරන්න කියනවා, මදහතුන්ට කරන්න තියනවා, හිතවතුන්ට ඔය වගේ ඉතින් කියලා කියනවා. නමුත් අර තමන්ගේම ඉතින් කෙනා අරමුණු කරද්දී ඉතින් පුංචි ළමයිට නම් ඉතින් ඔක එච්චර ගානක් නැහැ. මොකද පුංචි ළමයින්ගේ ලොකු මමත්වයක් නැහැ. වැඩිහිටි වෙන්න වෙන්න වෙන්න තමයි අපි එක එකවදල් බදාගන්නේ. අපි හුඟා දැඩිව ග්‍රහණය කරන්නේ වැඩි හිටියනවත් එක්ක. ඉතින් ඒ කාලෙදි තමයි අපිට හුඟා කොන්න මගේ මේ ඔන්න දුව දැන් මෑණියෝ නම් ඔන්න මගේ දුව ඔන්න සුවපත් වේවා. ඔහොම කියන්නේ කිව්වොත් ඉතින් එතන යන්නේ මේ බැඳීම වැඩිවීමක් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එතකොට දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඕනේ නැහැ. අ අටුවාවලන එහෙමනම් කියනවා. අටුවාවල ඔව් අටුවාවල එහෙමනම් කියනවා ඔය විදිහට ඉතින් ඕන තරම් මේ පුජ්‍යල කොට්ටාස අරමුණු කළා කිරීමක් සම්බන්ධයෙන්. අර ඒත් තමන්ට ඔතෙන්ට යන්න නැතුව දැන් හිතලා බලන්න කරණීයමෙත සූත්‍රයේ කරණීයමෙත සූත්‍රයේ අන්න තියෙනවා බුදු කෙලිම බුද්ධ වචනේ. කෙලිම බුද්ධ වචනේ තියෙන්නේ මේ ළඟ ඉන්න සත්වය අරමුණු කරනවා. දුර ඉන්න සත්වය අරමුණු කරනවා. ඔන්න වගේ අර කොටස් කීපයක් විදිහට අරමුණු කළා තියෙනවා. ඒක හරි සරලයි. මොකද සරල තේරුම් ගන්න තියෙන්නේ අපි මේක සංකීර්ණ තරමට මේ අවුල්. සරල වුණ තරමට අන්න ලස්සන්ට මේකෙන් යන්න පුළුවන් අන්තිමට මෛත්‍රියේ යන්න තියෙන ප්‍රබලත්වයම තමයි සියලු සත්ත්වයන්ම අරමුණු කළා. කිසිම මේ සීමාවක් එහෙම නැත්නම් වැටකටු මායින් මොකක්වත් නැතුව සියලු සත්ත්වයින්ටම මෛත්‍රිය පතුරවන්න පුළුවන් ස්වභාවය තියෙනවා නම් අන්න ඒකට තමයි මෙත්තා චේතෝ විමුක්ති කියලා කියන්නේ. ඒක භාවිතා කරන්න පුළුවන් ඊළඟට විපස්සනාවකට පවා. කියන්නේ හොඳට ඕන වෙලාවක කිසිම බෙහෙදයකින් තොරව සම්පූර්ණයෙන් හිත නිදහස් කරන්න පුළුවන් මෛත්‍රියට. එතකොට නිකන් තමන් ඉන්නවා. ටක් ගාලා සියලු සත්වයෝ අර සූපත්ත්වා කියන ආයි වෙන විශේෂ අරමුණක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක එතෙන්ද වැටෙන්නේ නැහැ. අම්මා තාත්තවත්, තමන් කැමති කෙනෙක්වත්, අකමැති කෙනෙක්වත්, මදහත් කෙනෙක්වත් කවුරුවත් නැහැ. මොකක්වත් නැහැ සියලු සත්වයෝ නිකන් පොදුවේ අරමුණු වෙලා. එතනට තමයි ඇත්තටම මෛත්‍රියෙන් යන්න තියෙන මේ ඉලක්කය. මේ ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්න ගියා ගෝයින්කතුමාගේ. මට තීරුණේ අන්තිමට මන් දන්නේ මම වැරදිද කියලා. එතුමා කිව්වා අන්තිමට ඔබලාගේ මං ඉල්ලන්නේ මට මෛත්‍රිය කරන්න කියලා. එතකොට ඉතින් පුළුවන් නේද? දැන් අර Taman ගුරුතුමා ඉතින් Tamanගේ ආ ගුරුතුමා ඉතින් ගුරුතුමා ආරමුණු කළා සූපත් වේවා කියලා කියනවා. ඒක වරදක් නැහැ ඉතින්. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි එහෙනම් අදත් අපේ පැයකුත් විනාඩි 35ක් විතර වගේ අද ගිහිලා තියෙනවා. දැන් ඉතින් අද අදත් සීල් බොහෝ දෙනෙක් අද සාකච්ඡාවට සහභාගී වුණා. ඉතින් මේ අන්දමින් අද uh, බණ භාවනා කටයුතු යෙදීමෙන් ධර්ම සාකච්ඡාවන්හි නිරත වීමෙන් ඊළඟට ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් බලාපොරොත්තු වෙන යම් අසන්න සත්ත්ව පිරිසෙත් නම් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටමත් මේ රැස් කරගන්නා වූ සියලු කුසල් තුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු.